This is the second segment of the previous talk. කොහොම තිබුණාම කියන දෝෂේ තමයි අபிසංකාර විඥානය හිතෙන්නේ. ඒ කියන්නේ ගියාට පස්සේ ගතිය ආවති අහවල් තැනින් ගන්න ආවේ අහවල් තැනට යන්න. අපි ආව බස් එක අතන තියනවා, ගෙදර අතන තියනවා, අම්මලා මෙහෙ ඉන්නවා කියලා ඇතුළේ ඇතුළේ හිතනවා නේද? ඒ ගතිය හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ඕකට අපිට නුවණ තියෙන්න ඕනේ ස්කන්ධයේ උදේවැයට. ඒ කියන්නේ පෙන්නනවා කන බොන ආහාරය නිසා ඇහැදෙන මේ ඇහෙන් තමයි ආහාරයෙන් තමයි රූප ඇදෙන්නේ. ඒ කන බොන ආහාරයෙන් ඇදෙන ඇහැ නිසායි රූප කියනකොට මහ භූත පොළවේ නැත්තම් පොළව තියෙන තැනක මහ භූත ස්වභාවයේ තරංග වශයෙන් තියෙන්නේ. මේ ඇහෙන් තමයි එතන එතන අපිට රූපයක් හදන්න සමත් වෙලා තියෙන්නේ. එතකොට අපි කියමු රූපයක් හදන්න තියෙන හේතු ටික තියෙනවා ධාතු ස්වභාවයේ කර්මයේ රූපයක් ආහාරපත්යෙන් හටගත්ත ඇහෙන් මෙතෙට ආවහම මෙතන තියෙන ධාතු උදව් කරගෙන මේ දැන් හැඩතටහන් ටිකක් හදලා තියෙනවා. දැන් ඇහෙන් හදු මේ හැඩතටහන් ටික හිතේ අනුගතව යෙදුනින්ද පේනවා අපිට. දැන් මේ ඇහෙන් මෙහෙම රූපයක් උපද්දවගෙන ඉන්න තාක් මට හොඳට බලන්න පුළුවන් කියලා දානවා. දැන් මට බලන්න ජීවත් වෙන්න පොළොව අල්ලගෙන ඉන්නේ මොකද දැන් ඇහි. ඒක පොළොවේ පැත්තේ කියලා නැහැ. මම කියන එක තේරෙනවද? මට පෙනෙන ඇහැට බලන බලන පැත්තේ රූප පේනවා නම් පෙනෙන පෙනෙන රූපේ ටක්ගල ශනිකව හදලා පෙනීමට සකස් කළ දෙන්නේ කවුද දැන්නේ? ඇහි. දැන් මේ පෙනෙන සතහන ඔසවාගෙන ඉන්නේ බලේ දරන්නේ කවුද මේ රූපේ? පෙනෙන රූපේ ආහාර ප්‍රත්‍ය. ආහාර. දැන් පොළොවේ පැත්තේ කියලා නෙමෙයි දැන් කියන්නේ. එතකොට දැන් මේක ඇතුළේ හොඳට බලනවා කතා කරනවා ඉන්නවත් ප්‍රශ්නයක් නැහැ. දන්නවා දැන් පොළොවේ මට ජීවත් වෙන්න දැන් ඇහැ රූපය දෙක තුල මට තමයි හිතෙනවා මම ඉන්නේ වගේ ඉතරයි. කතා බහ කරනවා. මම අහකට යනකොටම ඒ කියන්නේ අපි මෙතන සාකට යනකොටම කියමුකෝ. ඇහැ නැති වෙනකොටම අපි ජීවිතේ ලෝකෙම වගේ. ඒ කියන්නේ පේනෝ පේනෝ රූප ටික ඔක්කොම නිරුද්ධයි කියන නෝනක් යනවා. එතකොට පැත්තකට ගිහිල්ලා සිහි කරනකොට එයා දන්නවා දැකපු අත්දැකීම සිහි කරනවා මෙහෙම සිහි කරනකොට දැකපු දේ නැහැ කියලා. එතකොට දැකපු අත්දැකීම සිහි කරනවා මිසක දැකපු දේ තියෙනව නෙමෙයි. තණ්හාව ශේෂ්ඨ නැහැ. ඈ තණ්හාව භූමිය. තණ්හාව භූමිය. එතකොට අභිසංකර විඥාණයට ඉඩ නැහැ. එතකොට අපි ඕනම තැනකට ගියාම දැකපු දේ සිහි කරන්න පුළුවන් හිතේ අත්දැකීම. දැන් එතනින් පස්සේ ගියාම සිහි කරන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවා ඇහෙන් රූපේ හදලා දුන්නු වෙලාවේදී ඒ රූපේ දැකපු අත්දැකීමයි දැන් මේ සිහි කරන්නේ. හැබැයි ඇහැ නැති හින්දා දැන් මෙහෙම සිහි කරනකොට තේ රූපේ නෙමෙයි. කියලා රූපේ අතීතේ නිරුද්ධයි කියලා දකිනවා. දැන් දැකපු රූපේ සිහි කරනකොට රූපේ දැකපු බව සිහි කරනවා කියලා. ඒද රූපේ නිරුද්ධයි. අපි එකමතවක ගත්තොත් මෙහෙම ගත්තොත් මිරිඟුව දිහා දැන් බලාගෙන ඉන්නවා අපිට අනේ වතුර වගේ පේනවා හරි ෂෝක් මේ වතුර නම් සීතල ඇති කියලා හිත හිත ඉන්නකොට අපි දන්නවා මම මේ වතුර ගැන හිතන කතා කරලා යම්තා කිපින් කින් කින් කරන ටිකට යටින් මේ පැවැත්ම අල්ලගෙන ඉන්නේ ඇහැ රූපය දෙක කියලා දන්නවා ඇහි ජලය වගේ එකක් හදලා ඒ මත තමයි දැන් මේ හිත අදුවන්නේ කොච්චර හරි දකින්න මම ඇහැ අහකට ගත්ත ගමන්ම දන්නවා මොකද දැන් මම හිතපු කතා කරමු ලෝකෙම ඔක්කොම දිය වෙලා කියලා. හැබැයි මට ජලය වගේ දැකපු අත්දැකීම් සිහි කරන්න බැරි නෑ සිහි කළ හැකි. සිහි කරනකොටත් මම දන්නවා සිහි කරන එක මට තමයි මම සිහි කරනකොට දැකපු සිද්ධිය දන්නේ. ඒක තක්කල නිරෝධී නිව. එතකොට අරමුණු වෙන්නේ නිවන. ඔගොල්ලෝ මෙතනට ගිහිල්ලා දැන් මේ කතා කරලා ගියා ගෙදර ගිහිල්ලා මෙතන සිහි කළොත් ඔගොල්ලෝ දන්නවා ආයතන ටික නිසා රූපය හදලා හැදුවා ඒ ටිකයි මම නම් දැක්කේ නම් දැන් අහකට ගන්නකොටම ආහාරය නිරුද්ධ වෙනකොටම රූපය නිරුද්ධ වෙනවා රූපය නිරුද්ධයි නම් මම දැකපු රූපය දැන් තියෙනවා මේක ටක් ගාලා රූප නිරෝධි නිවන අරමුණ වෙනවා හිතට හිතට කෙලින්ම අරමුණ වෙනවා අන්න නිවන් දැක ගන්න එතකොට කෙලින්ම නිවන අරමුණ වෙනවා රූපය සිහි කරන ගමන් ඉතුරු එදා ඉඳන් එයාට හයියක් තියෙන එක දවසක් දැක්කොත් එදා ඉඳලා නිවන නිවනම අරමුණු කරලා දකින්න පුළුවන්. එක මොහොතකට දැක්කම ඒකට කියන දිට්ඨි සම්පන්නයි කියන්නේ. ඕක දකින්න ළඟම කෙටිම පාර ක්‍රමය ඕක. ඉතින් නමුත් ඕක අපිට ගැඹුරුයි අර. ඒ කියන්නේ අපිට හිතෙන්නේ කීයටවත් හිත පිළිගන්න සූදානම් නැහැ. මේ ඇයි අම්මා තාත්තා දුව පුතා රණ රිදී මුතුමනි කියලා නිතර ජීවත් වෙච්ච ඇත්තයි කියලා කරපු ලෝකේ ආයතනික උපදල දුන්න එකක් කියලා හිතනකොට නිකන් පිළිගන්න බෑ වගේ දෙයක් තමයි තියෙන්නේ අපිට. ඒකට තව එකක් තියෙනවා එහෙම බරසාරකම ඒ දර්ශනේ වෙනස් වෙන්නේ ඔහොමම තමයි. ඔකේ බරසාරකම අඩු වෙන්න තමයි ඊට පස්සේ මේ ආයතන ටික වෙනම ඉගෙන ගන්න වෙන්නේ අපිට. මොකද අපි මෙච්චර කාලයක් දුව පුතා කියලා දරුවෝ වඩාගත්තා එතකොට ගෙවල් දොරවල් වල මේ කටයුතු කරනවා කළා කියන අත්දැකීමත් එක්ක එහෙමනම් කොහොමද පෙනෙන එක ඒක අපි ගත්තාම පෙනෙනවා කියන වස්තුව ඇහෙන්නම් පෙනෙන රූපේ උපද්දී මම කොහොමද ළමයා වඩාගත්තේ එහෙනම් වගේ තැනකින් අපි උණු වැඩ කරන්න ගන්න එතකොට <laughs> නේද ඇයිද? ඇත්තටම ළමයා වඩා ගත්තා නැත්තම් ගෙදර වැඩ කටයුතු ටිකක් කරු උදේවස අම්මලාට වන්දනා කරලා නිදාගන්න ඉස්කෝලේ ගියා. කියන එකකුත් තියෙනවා. මෙහෙන් කියන ඒ ඔක්කොම ලෝකෙ හැදුවේ ඇහෙන් කියන. ඒක කොහොමද කියන්නේ? ඒක තමයි ආයතන කුසලයේ කියන සිද්ධියක් කියන්නේ. ඒ කියන්නේ මේ වගේ දර්ශනයක් කතා කරලා ඒක නුවණක් තියෙන කෙනාට ටග්ගල උතනින්ම පිළිගන්න පුළුවන් ඔක්කොම අල්ලගෙන යන්න පුළුවන්. නමුත් බැරි කෙනාට බර අඩු කරන්න පුළුවන්. ඒ බරාදුකම් තමයි ධම්මසංගම රූපකාන්ත වගේ උගන්වන්නේ. එතකොට අපිට උගන්වන්න වෙනවා ඔයාට අහුවෙච්ච තැනක ළමයි වදාගත්තා කියලා අහුවෙච්ච තැනක තියෙන රූපය මොකද්ද? අතට බර දැමුණු තැනක තියෙන රූපය මොකද්ද? පෙවුණු තැනක තියෙන රූපය මොකද්ද කියලා මේ සිද්ධාන්ත රාශියක් එකට එකතු කරලා ගත්ත නිමිත්තක ඔයා මෙතන ගැට ගහගෙන ඉන්නේ. නමුත් මෙතන තියෙන පෙනෙනවා කියන තැනක මෙහෙම එකක්, අතට අහුවෙනවා කියන තැනක මෙතන මෙහෙම එකක්, තාපයට දැනනවා කියන තැනක මෙහෙම එකක් කියලා සිද්ධි ටික වෙන් කරලා දෙන්න වෙනවා. එතකොට තමයි ආ එහෙමනම් තමයි කියන එක හිතේ. අපි නිකමට හිතමු දැන් මට හිතෙන්නේ ඇහැට දකිනකොටම මම දරුවව වඩා ගත්තා කියලා කිලෝ ගානේ බරත් එක්ක ඇඟට ස්පර්ශ වෙච්ච එකයි බරයි පෙනෙන එකයි ඔක්කොම එකට වෙනවා. දැනෙන්නේ. ඒ හිඳයි ඇහෙන් තිබුණා දකින දේ ඇහිම උපන්න කියලා කියන්නේ කොහොමද කියන එක පිළිගන්න බැරි වෙන්නේ මට. එතකොට මේව ඉගෙනගෙන කලින් තිබුණා නම් එයත් තත්කල නිදර්ශනය වරොත් වෙනවා. එතකොට එහෙම දර්ශනය කියලා දීලා බැරි වෙන කෙනාට තමයි ආයතන කුසලතාවයක් විදිහට නිබර කරලා දෙන්නේ. එතකොට එයා උගන්වන්න වෙනවා වෙන මේ දර්ශනය කියලා දීලා ඇහැට පේන රූප ආයතනය කියන්නේ මොකක්ද කියලා. හැම වෙලාවෙම ඇහැට පේන රූපය මම කියන්නේ වතුරක වැටිලා තියෙන ඡායාවක් ගත්තාම ඡායාවක් ගත්තාම අපි ඒගොල්ලොත් අපේ මූණ පෙනේ ළඟපත් තියෙන ගහක් ගොඩ නැගිල්ලක් වැටේ ඡායා රූපේ දිහා බලන්න ඡායා රූපේ කියලා කියන්නේ වතුර නෙමෙයි වතුර කියන්නේ ඡායා රූපේ නෙමෙයි ඡායා රූපේ කියන්නේ පෙනෙනවා විතරයි කවදාවත්ම අල්ලන්න බෑ අල්ලන්න කියලා අත දැම්මොත් අත ගිහලා වතුර හැපෙනවා මිසක ඡායාව හැපෙන්නේ ඔන්න ඔබඳු රූපයක් මේ ඇහැට පෙනෙන රූපය අපි ඇහෙන් උපද්දුවා කියන රූපය ඔන්න ඔය වගේ රූපෙකුයි කියලා රූපායතනෙ දෙක කළ උගන්වනවා. හරිද? ඊට පස්සේ අත අත ගෙහින්න වතුර හැපෙයි අපි කියන ඊට පස්සේ. දිට්ඨියක චිත්‍රයක් ඇද්දෝ. චිත්‍රේ පේන්න තියෙනවා දිට්ඨිය පේන්න නැහැ. අත දැම්මොත් චිත්‍රය අහුවෙන්නේ විත්‍ය අහුවෙනවා. ඒ වගේ මම දැන් මේ පේන දෙක අත දැම්මොත් මට පේන දේ නෙමෙයි අතවදින්නේ අන්න පටු ධාතිය. ඔන්න ඔය වගේ පෙනීමට අයිති මාර්ගය දැකීමට අයිති නැති තැනකුයි අත වදින්නේ කියලා පෙන්වුවාම පෙනෙන දේ වදින දේ අයු වුණාම මෙච්චර පෙනේ බරක් තියෙන මේ පෙනෙන දේ ඉස්සේ කියන මොඩකම අතහැරෙනවා. එතකොට මේ දර්ශනය නිබයි. වගේ තැනකින් ගන්න බෑ. තේරෙනවා නේද මම කතා කරන දර්ශනීය වැරදි නෑ දර්ශනීය ගොඩාක්සිය හරි හැබැයි අපේ මනස රළුයි අපේ මනස හැදිලා තියෙන්නේ අසුචි ගාවම දුක් වෙන මනසයි අසුචි කියන්නේ ගතයි ඊට පස්සේ ඇඟේ ගෑවිලා අපිරියයි හිතට කැපයි වගේ දැනගින්නේ නමුත් ඒකේ ගඳ දැනුන එක කැවර ඇඟේ ගෑවෙන එකට අයිති නැත්තම් ඇඟේ ගෑවෙන එක ගඳටයි නැත්තම් ඒ ගෑවෙන එකයි ගඳ සුවඳයි දෙක සිහි කරන එකටයි නැති වුනේ ගෑවිච්ච තැන පුත්තබ්බේ පුත්තබ්බ බත්තා ඒකට ගඳට චුට්ටකටයි කියන්නේ ගඳ ආපු එක මේ ගෑවිච්ච රූපෙට ගැට ගැහෙන්නේ මෙච්චර දුකද තියක් ගෑවිලා කියලා දුක් විඳින්න බෑ රහතන් වහන්සේ නමකට ඒ කියන්නේ රාසී තියෙන තේස්ත්‍රේ කයටයි තියෙන්නේ කයේ තියෙන සිත්යෙන් නාසයටයි තියෙන්නේ. අපි මේ අවිද්‍යාව නිසා නාසයට දැනෙන එකයි කයට ගැටෙන එකයි දෙක එකට දැමී ඊය මේ බලන්න ගත කියලා මේ ගතත් එක්කනේ අපි කියන්නේ. ආන් ඒ වගේ අපේ මනසරලු හිතයි මම මේ කතා කරන දර්ශනේ උරුතුම් දෙනු උරුතුම් දෙන්නේ. හැබැයි මම කතා කරන්නේ මේ දර්ශනේ බොහොම සියුම් මානසික මට්ටමක. ඒ කියන්නේ මම කතා කරන්නේ ඒ කියන්නේ මේ gedipiti දර්ශන ලෝකයක් ඇත්ත වෙලා ඒක ඇතුළු විදර්ශනා කරනවා වගේ තැනකට දකින්න හරි අමාරුයි. බොහෝම ඉතාමත්ම සියුම් සියුම් සියුම් සියුම් සියුම් හරියට මේක මේක මේක ඇත්තටම හරියට අර කිරීදී කිරි වතුරයි බේක් කරන් කලවෙන මැෂින් එක මොනතරම් සියුම් වෙන ආන් ඒ වගේ පිටියක් මේ එකට පැතිලා තියෙන ආයතයට හිමින් බේරලා යන පිටියක් ඔය ඔක්කොම බේරෙන ඔය ඕව ඕව ප්‍රශ්න නෙමෙයි කියන තැනක දමල ගහලා උදේ වෙන යන්නේ බලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. නමුත් අපි විතර්ක වැඩි වුණාම කෙනෙක්ටි කොහොමද හදුවගෙන එහෙනම් දරුවෝ වඩාගත්තේ කොහොමද වගේ දැනකින් අපි විසිරෙනවා. ඉදලාවට ඒකට උත්තර සාධාරණයක සාධාරණව Tamanටම සපයා ගන්නට යන්නේ. Tamanටම සපයා ගන්න වෙනවා. නැත්තම් ඒකට උත්තරයක් යට ඕන වෙනවා. නැත්තම් එයා එයාගේ හිත නිකන් මේක බොරුවක් කරනවා වගේ තැනකින් පස්සට ආවෙනවා. ඒ වගේ එකකින් තමයි ධම්මසංගම ප්‍රකරණ වගේ ප්‍රකරණ වගේ රූපකාණ්ඩ කඩලා කඩලා බෙදලා බෙදලා ඇයි ඔහොම තියෙන්නේ? දිත්තේ දිත්තමත්ත. දකින්නවා කියන වර්ණ රූපයක්. මහා භූතයි ටීවී එකේ පෙනෙන රූපයක් වගේ කියලා ඒක උපාදාය රූපයක් කියලා ඒක වෙන් කරලා. අර ඔය ඉලිත ප්‍රශ්න එහෙම තියෙන ලුණු කරේ තියාගෙන යන්න පුළුවන්ද කියලා අහන්නේ. ලුණු කියන්නේ රස. රස කරේ තියාගෙන යන්න පුළුවන්. එතකොට කරේටි කරට දැනෙන්නේ මොකද්ද? බර. ඇහැට පේන්නේ සුදු පාට කැට. සුදු පාට පේන චිත්‍රය ඇහැට පේන එක. ඒකයි කියන්නේ කරේ තියෙන බර. කරේ තියෙන බරයි කියන්නේ අර සුදු පාට පේන එකටයි දිවට දැනෙන රසයි. දිවට දැනෙන රූප කියන රසය වෙන් කරනවා බරෙනුයි පාටෙන්. කැටකට පෙනෙන රූපෙන්. කැටකට පෙනෙන රූපය වෙන් කරනවා රසෙනුයි බරෙන්. කයට දැනෙන බර වෙන් කරනවා රසෙනුයි දෙන්නේ දෙන දෙක ඉදුණකෝ ජීවිතේ තියෙන සිවුම් එක මම කියන්නේ එක සිවුම් භවිත භාග්‍ය අනේකද කියන්නේ මේක නමුත් කාය විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි ජීවා විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි චක්කු විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි තුනම එකතු කරලා ලෝභ පිටියක් කරේ තියාගෙන යන බරේ දුක විඳින ලෝකේ මම මේ ලුණු පිටිය මෙච්චර දුරක් අරගෙන ආවා අම්මේ කියලා ඇත්තටම දුක් විඳිනවා. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ බර බාහිර නික්කේපන සුඛම් බර බහත දෙන්න සැක. ආයත ටික වෙන් කළා එච්චරයි. ආයත ටික වෙන් වෙන්න කද්දීම උච්චර ඔය එකක් එකක් කළත් අපි ආයතන වෙන් වෙන මේ මනසකට යන්නේ. අන්තිමට එන්නේ බොහොම වෙන් කළා මෙතෙක් මේ ස්කන්ධයේ උදේ වැදන්න නෝනේ ආයත ටික වෙන් කළා පෙන්නන වේගය ඒක තමයි මේ මේ මෙච්චර සියුම් ගැඹුරු දර්ශනය ඒ කියන්නේ නිවන් දකින්න නිවන් මාර්ගයේ කිලෝමීටර 100ක් නම් දිගයි නම් අපි ඉන්න තැනද කිලෝමීටර 100ක් දිගින් නිවන් තොරේ තියෙනවා. මේක මේ කෙටි පාරක් කිලෝමීටරයක්වත් නැති තරම්. තුලකින්. තේසන මාවතක් වගේ එකක් ඉච්චරට කෙටි හැබැයි ලොකු එක. සංස්කාරයෙන් දැනෙන්නේ බලක් දෙන්නේ නැහැ කියන ලොකුයි. ඇහැරෙක සම්පූර්ණකටයි අපේ දේශකවෝ. බලක් සුසුලනවා කියන බල. ඒක බල මොකේ බල? ජීවන බලනේ යන්නේ. ඔව් බල ඒක බය වෙන්නේ. හරි බල. ඒක හරිද? ඔය ඉතින් බරක් තියෙනවා බර හැම ලොකුවල කියන්නේ ලොකුවට බර නැහැ. ඒක කාය විඥානය අධ්‍යක්ෂයි. ඒක කාය විඥානයනේ. ඒක කාය විඥානය. ඒ දෙහිත දුක් විඳින විදිහට දැනයාට මොකී පරිද දුක් විඳින හිත. මේ බර ලුකෝල කියලා සිහි කරන්න හෝ රස හෝ පෙනෙන දේ හෝ සුදු පාට කැටගුණ පුස්තකනාව රස නැත්තම් සුදු පාට කැටගුණ පුස්තකනාවනේ කියලා ඕක කිව්වේ. එක්ක රස ගැට ගහලා මෙච්චර රසගුණ පුස්තකනාවනේ කියලා ගැටේ ওই දෙකෙන් කිව්වොත් මේ බරට ගමක් නෑ ආයතනය පණුනාට පස්සේ උසවන්නේ ඒ ගැට ගැහිල්ල වෙන්නේ පොළොව එකතු වුණා පොළොවේ තිබ්බොත් ওই පොළොවේ තියෙන gati ටික ඔක්කොම අපිට බලන් අහන්න පුළුවන් ආහාර නිසා රූපය හැදෙනවා කිව්වහම රූපයක් බලන්න කනබුන හරි නැහැදලා එහෙන් මෙහෙම රූපයක් හදලා තියෙනවා. එහෙනම් සද්දය අහනකොට ආහාරේ කනෙන් නම් සද්ද රූපය හදලා තියෙනවා. දැන් එතකොට ඇහත් නෑ මේකක් නෑ. මේ දෙකම අතහැරෙන. කිල් තග්ගලා ආයතන ටිකක් වෙගෙන යනවා උපද්දවාගෙන තියෙන තමමයි කියන දැනකට අපිට ඔය බර තියෙන ඒ කියන්නේ ආයතන ටික නිසායි මේ රූප හදලා තියෙන්නේ කියන තැනක් අපිට දකින්න බොහෝම පහසුයි. පහසුයි. දකින්න පුළුවන්. අපිට දකින්න බැරි අන්න අර වගේ ආශ්‍රෝවල අධ්‍යක්ීම නිසා. ඒ කියන්නේ මේ දර්ශනය තිබුණට එහෙමනම් කොහොමද මං ඉස්කෝලේ ගියේ? එහෙමනම් කොහොමද මං යාළුවෙක් රම්තු කෙරුවේ? ඈ කොහොමද මං කෑයි බිව්වේ? කියන වගේ තැඟුලින් අපිට එන්නේ විතරක මේ ලෝකයේ ඇත්තද? ඒ එතකොට අර වගේ ආයතන ටික මේ කරලා උගන්වන්න දෙනවා ඊට පස්සේ. මොකද මගේ දර්ශනය කියන එක කතා කරන්න ඕන කතා කරලා තේරුනොත් හරි පොඩ. නොතේරුනොත් මොකද කරන්නේ? දර්ශනය වරුත් දෙන විදිහට ඒ කියන්නේ මේ ලෙඩේට දෙහෙතක් කරන්න ඕනේ මේ ඔපරේෂන් එක කරන්න ඕනේ හරිද? ඔපරේෂන් එක කරන්න බැලේ ඩඩිය වැඩි. එතකොට මොකද කරන්නේ මේ ඔපරේෂන් එක කරන්න ඉස්සෙල්ලා මේ ලෙඩේම කරන්න එතකොට ඔපරේෂන් එක කරලා ඒ ලෙඩේ හොද කරන්න යෝනේ නමුත් දෙන්න වෙනවා මොකද ඉස්සෙල්ලා දියවිලියට දෙන්න. ඕනේ දියවිලියට නේ ඔපරේෂන් එක. මොකද දියවිලියට දෙන්න දුන්නාමයි තුවාලේ හොද වෙන්නේ. එතකොටයි ඔපරේෂන් එක කරන්න පුළුවන් වෙන්නේ කියලා යනවනේ. ඒක මේ දර්ශනයම යෝනේ. නමුත් මේ දර්ශනීය බෑ මේ ටික බැරි හින්දා. ඒ හින්දා උගලන්නද මේ ටික වගේ දැනකට යනවා. හරි ජීවිතය වෙනතර කිසිම ඔපසකට කටුවා. ඒ වගේ මේ මේව ඇත්තට ප්‍රශ්න නෙමෙයි නේද? මේක ලොකු ප්‍රශ්නකුත් නෙමෙයි. ඒ කියන්නේ Taman දුබලකම. Tamanට දැනට එහෙම ප්‍රශ්නයක් තිබුණා නොසලක හැරලා මේ කමන්නේ මම මේක කරගෙන යනවා කියන තැනින් කරගෙන යන්න පුළුවන් නම් ප්‍රශ්නේ ඉතින් ඒ මේක කරගෙන යනකොට මේ ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. ඒවල එහෙම නැහැ කියලා මේ මෙහෙම ලිහෙන්නතු තියෙන්නේ නැහැ. නමුත් කෙනෙක් දුබල වුණාම මේ ප්‍රශ්නේ තුල පැටවුනහම ඒක ඇත්තයි. මේක කරන්න හිත yaadෙන්නේ නැහැ. ඒක මම බොරුවක් කරන වගේ තමයි. එයා බොරුවක් කරගන්න වගේ තමයි යට තේරෙන්නේ. නමුත් මම දරුවෝ වඩා ගත්තා මේක තුල ඒකත් වෙනකොට ඒක ප්‍රශ්නයක් නෑ මම ඒක කරගෙන ගියාම ඔකට උත්තර ලැබෙන්නේ නැහැ කියන දේ කෙනෙක් කරගෙන යනකොට හයිය තියෙන ප්‍රශ්න ටික විසඳෙන නොබෝ දවසක නොබෝ නෙමෙයි ඒක උදේ කියන රැයක් කරන්න පුළුවන් ප්‍රශ්න විසඳෙන හරියට දක්ෂව කළොත් එච්චර හොඳයි මෙතන බලලා අරකට බලනකොට නුවණක් තියෙනවා නම් ඒ ඒක නේක බණපදයේ කහලි වෙනකොට හත් වෙනවා කියන තැනකට මේ වේගවත් මේ දර්ශන එක තැනකින් අතහැරනම ඔක්කොම ඒ කියන්නේ මට මෙහෙම බලනකොට මම එහෙම හදාගත්ත වස්තුවයි මම මට දෙවුනේ. එහෙනම් මම අහකට යනකොටම කියනකොට සද්දල මට මේ ඒ ක්ෂණේම අරමුණු වෙලා තියෙන ඉවර. ඒක මම අහකට ගත්තකොට මේක නෑ එතන නෑ කියන එක තේරෙනවා. හට යම් කිසි සමුදි ධම්ම සම්බන්ධ නිරුද්ධ. හටගත් දී තුනතුම නිරුද්ධ වෙලා නේද කියන එක පේනවා. පේන්නේ නැද්ද? පේනවා. හටගත් දේ නිරුද්ධයි කියන එක පේනවා. එහෙනම් හැම එකක්ම මෙහෙමයි. කියලා ප්‍රත්‍යක්ෂ ඥානය ආපු ගමන්ම ඔක්කොම පිළිසික ගන්නවා. ඒක තප්පර 10ක් ප්‍රත්‍යක්ෂයේදී හොඳ දක්ෂ කෙනෙකුට අධිකමයක් ලැබෙනවා කියන එකට. ඒ කියන්නේ මේ කියන නිවේ ඒ කියන්නේ අපි දුබලයි නැත්තම් ඒ නිසාත්මක මේක ලොකු කාරණාවක් ඒ නිසායි එක දේශනාවක් අහනකොට සමහර කෙනෙක් රහත් වෙනවා. ඔන්නේ දක්ෂමද? තව කෙනෙක් ඒ වගේම අනාගාමී තව කෙනෙක් සම්බදාගාමී, තව කෙනෙක් සෝවා, තව කෙනෙකුට එහෙමද කියලා බෙදුනේ ඇයි? අනිත් වගේ ගතිනේ හොඳට බලන්න ඕනේ. මෙතන මුකුත්ම බැරුව සෝවාන් වෙන කෙනෙකුත් හිටියා. සෝවාන් වෙන්නත් දෙවිච්ච කෙනෙකුත් හිටියා. රහත්මත් උනාට මේ දේශනාව මේ පටන් ගන්න තැන ඉඳලා මේ තැන දක්වාම ඕනම කෙනෙකුට බලන්න තරම් දිගටම විවෘත තිබිලා තියෙනවා නේද? ජීවිත විවෘත වෙලාම තිබිලා තියෙනවා නේද? පටන් ගන්න ඉඳලා කියන එකක් තියෙනවා. කෙනා කෙනාගේ මට්ටමට දකින්න පුළුවන් වුණා නෑ සෝවාන් කියන තැන නිවන දැක්කා. සකදාගාමී කියන තැන නිවන දැක්කා. අනාගාමී කියන තැන නිවන දැක්කා. අරියත් කියන නිවන දැක්කා. මෙහෙම නිවීම කියලා තියෙනවා තමයි කියලා විතරක් මොනක් හදාගත්තා. දකින්න බැරිව. නමුත් එතන ආදි කල්යන, මජ්ජ කල්යන, පරිශන කල්යන මුල නැද අග තුනම එක විදිහට යහපත් කියලා තියෙනවා මේ දේශනාවේ කියන එක තියෙනවා. <laughs> ඒ වගේ හරි දක්ෂ කෙනෙක් ඉන්නවා නම් ඒක චිත්තක්ෂණයකට. ඒකට බලන අපිට බලනකොට එයාට තියෙනවා මේ කතා එතකොට ප්‍රශ්න. නමුත් ඒක ඕනම කෙනෙකුට ඒක ඒ පැත්තම එනවා. මෙතන පෙරලින්න පෙරලින්නක් නෙවෙයි නේද? ඒ කියන්නේ එහෙම වෙන්නේ කොහොමද? මෙච්චර මේ මම හිටියනම් මගේ ගම්වල තාත්තලා හිටියනම් මේ වගේ තැනකට සද්දල ආශ්‍රය වෙනවනේ. ඒක මෙච්චර කල් ජෝකිය ඇත්තෙච්ච අත්දැකීම මේකට පෙරලේ අහනවත් එක්ක පටල ගන්නවා. සමාධිය නැති වුනහම කියන දෝෂේ. සමාධිය තියෙනකොට කරන මේ වගේ දර්ශනයක් ගන්නකොට ඒ දර්ශනය කිලුටු වෙන්න ජීවිතය අත්දකින් පටල ගන්න මේකට. තත්කල දර්ශනයම ආරම්භපත්. එතකොට තේරෙනවා. සමාධිය නැති වෙනකොට කරන දර්ශනයක් අහනකොටම සමාධියක් නැහැ කියන්නේම ජීවිතේ අර හරක කාලා කාලා වමාර වමාර කනවා වගේ ජීවිතේ පුරාවටම ගත කරලා කරලා කරලා කරපු අධ්‍යක්ෂින් තලුමර කරා ඉන්න මනසක් තියෙන්නේ ඇහෙනොත් එක්කම ඒක පිළි කරලා මේකට ඇඳගන්නවා. එතකොට ඇහුවා ආහාරයක රූපය හැදුවා කියන්නේ එහෙමනම් කොහොමද මම කතරගම ගියේ? නේද? වගේ තැනක තමයි එන්නේ. එතකොට ආපහු ඒ වගේ නිබර කරලා නිබර කරලා දෙන්න වෙනවා. එතකොට එහෙම නැත්තම් වෙන මේ ස්කන්ධයන්ගේ උදේවැය මේ විදිහට තේරුම් ගත්තොත් එකම එක දෙයක් විතරයි. අනිත් දේවල් පොළොව ඉතුරු වෙනවා. පොළොව ඉතුරු කරන්නේ. පොළොව තිබුණොත් අඩිසතහන් තියෙනවා. කෙනෙකුට එන්න පුළුවන් පාරේට එන්න පුළුවන් පිටිපස්සේ. මම අහවල් තැනින් දැන් ආවේ අහවල් තැනට යන්නේ කියන තැන තිබුණොත් Tamante යන්න එන්න පුළුවන් පාර හදාගත්තා වගේම ඒ පාරේ හතුරන් හොරාතුරන්ට දෙන්න පුළුවන් කියලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ආකාශයේ පදන්නත් ආකාශේ කුරුල්ලංග පාසට නැහැ වගේ රහතන් වහන්සේලාගේ සතහන් නැහැ. ආත කුරුල්ලේ වුණාම ආවල්ට නිකන් ආවල්ටට ගියේ මේ කුරුල්ලා කියලා උගේ සතහන් එහෙම ඉතුරු වෙනවද? නැහැ. ඒ වගේ වෙනවා රහතන් වහන්සේලාගේ සතහන් නැහැ. ආවල්ට නේද ආවේ ආවල්ටට යන්නේ කියලා නෙමෙයි. අபிසංකාර විඥාණයට හේතු ගත. ඉතින් මේකෙන් කියන්නේ ආහාර නිසා රූපය හදා ගන්නවා කියලා අපිට පේන ශේෂ්ත්‍රය ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ කන නිසා ශබ්ද රූපය හදාගෙන හිත ඊට අනුගතෝ යොමේ නිඳ ඇහෙනවා. එතකොට ඒ ඇහෙන ශබ්දය ශබ්ද තරංග කියන තැනකට හිත යොමු වෙච්ච නිසා නෙමෙයි. කනේ ශබ්ද රූපයක් හදලා ඒ කන ශබ්දය කියන තැනකට හිත යොමු වෙච්ච හින්දා ඒ කනින් හදපු ශබ්ද රූපයයි මේ වෙලාවේදී සෝත විඥානයකට ආවනේ කියන එකක් කියනවා. එතකොට මම ඇහුවේ කවුරුවත් දැනපු එකක් හෝ කාටවත් දැනපු බැන්න මට ආතුරෙක් වූ දුස්ථාගත ශබ්ද තිබුණා නෑ. දැනගත වෙන්නේ කනටම තමයි. ඇයි මෙයා තමයි ගෙත හදන්නේ. කන මොකද කරන්නේ? ශබ්ද තරංග හැමවතම තියෙන්නේ. තරංග තියෙන තැනක කන මොකද කරන්නේ? රේඩියකෙම වගේ රූපයක් හදනවා. කන ශබ්ද දෙක තියෙන තැනට හිත උපන්නාම ඔන්න දැන් කනේ හදපු ශබ්ද රූපේ සෝත විඥාන හිතෙන් අහනවා. අහලා ආව සහලේ මහත්ය විශේෂවත් සත්‍යමය විශේෂ ආපේ හොබයි කිසිදු අපි කියලා කලුත් පාන. අපි ඉතින් දන්නේ සද්දයක් හදාගෙන සද්දය අහන බවත් හදාගෙන විස්තරයක් හදාගෙන නේද මේ අහන්නේ මම අහන ඔක්කොම සංකතය අනිත්‍යයි පරිසම්පන්නයි කියලා පේන්නේ කවදාවත් අපි දෙන්නේ පේන්නේ මම විස්තර කරන ගායකයත් ගායිකාවත් ඉන්න කෙනෙක් ඒ දැකපු රූපයත් ඇත්තයි ඒක ආපු සද්දයක් ඇත්ත කියලා ඔක්කොම කියනවා කියන තැනකින් තමයි විදින්නේ. විදින්නේ. ඒක විදිනවා කිව්වට ඒව හේතු ප්‍රත්‍යක්ෂ නැති වෙනකොට අනේ නැති වුණා නේද කියලා දුක් වෙනවා. නමුත් හොඳට බැලුවොත් ශබ්ද තරංගයක් තියෙන තැනක කනෙන් ශබ්ද රූපය ඇහුවා හැදුවා සෝත විඥානීයත අනුගත උපන්න හින්ද ශබ්දය ඇහෙන ගම හදාගත්ත ඇහුණු දේ විස්තර කළා ආනන්ද මාලනී මහත්මිය අමරදේ මහත්තයාට මේ සුදුසුකම් බලන හරි ලස්සනට ඒ හඳ කියනවා හරි ගාන අඩුත් නැහැ වැඩි නැහැ හොඳ ਵਿਚාරයක් ඉතින් කරනවා ඈ ඔන්න ඉතින් ਵਿਚාරයෙන් උදක්සයි කියලා ඒ ਵਿਚාරය ප්‍රොමෝට් කරනවා ඉතින් ඊට පස්සේ බලනකොට ඔක්කොම තියෙන එකම පොඩි බලන්න කොච්චර ගැඹුරුද ඉන්නේ අපි කියලා යථාර්ථය එහෙමනම් කන ආහාරයෙන් හැදුණු කන අහකට ගන්නකොටම සත්‍ය රූපේ නැහැ. ඒ කියන්නේ ඔයගලන්ට කියන්න පුළුවන්ද අපි අහපු සද්ද රූපය අතර තියෙනවා දැන් ඇහෙන්නේ නැහැ හිත නැති හින්දා කන නැති හින්දා හිත නැති හින්දා දැන් ඇහෙන්නේ නැහැ හැබැයි ආපහු ගියොත් එතෙන්ට ඒ සද්දය ඇහුවේ නැත්නම් තියෙනවා එහෙම අපිට පිටිනවා <laughs> ඔය රූපෙටත් තියෙන්නේ සද්දෙටත් තියෙන්නේ එකම යථාර්ථයක්මයි රූපෙට විතරක් වෙන එකකුයි ඉතුරු වෙනවා සද්දෙට විතරක් ඉතුරු වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒ වෙන ඒවා එකම එකයි. ඊට පස්සේ පටිඝාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියලා සුද්‍රාස්තක තියෙන තැනක අර යතහ භූත ස්වභාවයේ තරංග ස්වභාවයේ තියෙන තැනක ඒක තරංග ස්වභාවය තමයි සුද්‍රාස්තක මට්ටම කියලා කියන්නේ. කලාප කලාප සිහ. ඒ කියන්නේ අපිට ඉදිකට්ටු තුඩක තිතක් වෙනක ප්‍රමාණයක ওই දුක් කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. ඒ සුත්‍රාෂ්ටක මට්ටම. ඒ මට්ටමට එනකොට තමයි තරංගයක් කියලා කියන්නේ. එතකොට ඒබඳු පාඨ ව්‍යාපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්ධාස්තක මට්ටමේ කලාප ටිකක් තියෙන තැනක කර්මයෙන් හැදුණු මේ නහය මොකද කරන්නේ? ගන්ධය රූපයක් හදනවා. නාසයයි ගන්ධයයි දෙක තියෙන තැනට ගාන විඥානය උපන්නාම ගඳ සුවඳ දැනෙනවා. දැනගත්තාම ඊට පස්සේ ඒකට විස්තර කරනවා. අහවල් මල් සුවඳ, අහවල් හඳු කුඩු සුවඳ, අහවල් දුගඳ කියලා ඊට පස්සේ හොඳ එකට කැමති නරකයකට අකමැති. ඔන්න ඊට පස්සේ ලෝභ දේශ කියලා ඊට පස්සේ ඔන්න කෙලෙස් විකාශනය වෙයි තියෙනවා. නමුත් අපි කවදාවත් මේ ඇත්ත දකින්නේ අපි හිතන්නේ ඔය ඇත්ත නෙමෙයි. අනිත් පැත්තට ඔකේ විපල්ලාස කියලාද? අනිත් පැත්ත තමයි හිතන්නේ. තියෙන ගන්ධය අපි හිතන්නේ නාසයේ තිබුණත් නැතත්. ගන්ධය කියන එක තේ රූප කලාපවල තිබුණා. තියෙනවා. මේ නහය අරගෙන ගිහිල්ලා මේ හිත අරගෙන ගිහිල්ලා ඒක ආග්‍රහණය කළා. නාසයේ හිතන්නේ නැති හිත දැන් ඒක ආග්‍රහණය නැති වුණා. ආපහු කළ හැකියි. කියලා මොකද ඊට හිතේ හිතේ තලවරනවා තාම භාවේගාවට යන්න බැරි වුණත් ගිහිල්ලා ගන්න පුළුවන් ගත්තේ ආන්සද්ධිය කරන්නේ. ඒ කියනොත් එතකොට තණ්හාව තව වෙනවා. ඊගාව දවසේ මොකෙහින්ද ඵලයක්මයි කියනවා. ඒ ඉතින් එහෙම හිතන්නත් අරමුණු වෙනවද? අර නමුත් අර දර්ශනයෙන් හිතලා බලනකොට හිතලා හිතලා තණ්හාවට වැඩෙන්නේ ඉඳී තියෙනවාද කියලා. දැන් නාසය කියන එකෙන් අෂ්ටමක රූප කලාප කියන තැනක ගන්ධ රූපයක් හැදුවා මොන දැන් එතකොට අෂ්ටමක රූප කලාප වල රාසය නැතිනම් අත සැප දුක් විඳින විදිහේ ලොකු ගන්ධ රූපයක් නැහැ. ගන්ධ කලාප තියෙන. ඒක කලාපයකින් සැප දුක් විඳින විදිහේ රූප නැහැ. මේ රාසය මොකද කරන්නේ? අර ගන්ධ සංගතක කෝටි ප්‍රකෝටි ගණක් එකතු කරලා රාසයේ ගන්ධ රූපයක් හදනවා. රාසයේ ගන්ධ රූපයේ තියෙන තැනට ගන්න විඥානය උපන්නාම ගන්ධ සුවඳ දැනෙනවා. දැනුවාම ඒකට හොඳ විස්තරයක් කරනවා හවල් සැක්සෝද කියලා හිතුවා කියන්නේ. දැන් පැත්තකට යනකොටම තමන් හොඳටම දන්නවා මොකක්ද? ආසිය නැතිනෝ ගත රූපේ නැහැ. දැන් අෂ්ටමක රූප කලාපවල මේව නැහැ. මේ වගේ රූප නැහැ. එතකොට ඒ ගන්ධාරගෙන සිහි කරන් හදනකොට සිහි කරන සිහි කරනදී බාහිර තියනවා කියන එකට පෙන්වන්නේ නැති නිසා තණ්හාව වැඩෙන්නේ. ගිහිල්ලා ගන්න ඕනේ කියන තැනකින් හිත තව තව තීව්‍ර වෙනවා. දකින්නකොට දැන් නැහැ හිස් මෙතනම කඩා ගන්නවා. සිහි වෙන එක දැකපු ආග්‍රහණය කරපු අත්දැකීම් සිහි කරනකොට සිහි කරනව නැහැ කියලා නිවන පේනකොට තණ්හාව නැහැ. නිවන දකින්නකොට තණ්හාව නැති වෙනවා. ඊට පස්සේ රසත් වෙනවා. රසත් වෙනවා. එතකොට රස කියන එක කර්මයට හදපු ආහාරපත් එක්ක හඳුන්වන එක. සුත්‍රාස්තක මට්ටමේ තියෙන වර්ණගන්ධ රස ඕජා කියන තැනක තියෙන රස කලාප ඌතු ප්‍රකෝටි ගාන එකට එකතු කරලා මේ දිව කියන යන්ත්‍රය මොකද කරන්නේ රස රූපයක් හදනවා. ඒ දිවයි රසයි දෙක තියෙන තැනට ජීව විඥානය උපන්නාම රස දැනෙනවා. එතකොට හරි ගැණි රහයි හරි තිත්ත රහයි අඹු රහයි කියලා අපි හිතනවා කියනවා. හැබැයි අපි හිතපු රහ ඉපැද්දුවේ දිවේ. අපි දැනගත්ත රහ ඉපැද්දුවේ දිවේ. අහකට යනකොට මුතුනට නැති. නමුත් අපි හඳුනගන්නේ වස්තුවේ තිබුණු රහ දිවේ තිබ්බම. අනිත් පැත්ත සම්පූර්ණ කරන්නේ. දිවෙන් රසය ඉපැද්දුවා කියලා නෙමෙයි දිව ඇසක් තේ රසයේ තියනවා තිබුණ එක උපත දිවෙන් ආග්‍රහණය කළා දිව නැතිනකොට රස තියෙනවා දිව නැති වෙනවා වගේ තරක හිත. නමුත් සංකතය කියලා කියන්නේ මේ ආයතන ටික නැත්නම් ලෝකයේ කියන එකක් නැහැ කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙම ආයතන නැහැ. එහෙම මේ ආධ්‍යාත්මික ආයත සලායතන නිරුද්ධ කළේ මොකුත් නැහැ. සලායතන නිරෝධී නිවනයි කියලා කියන්නේ ඇහැ කන දිවනාසේ ශරීරයේ මනස කියන ආයතන ටික නිරුද්ධ වුණු රූප සත්ත්ව ගන්ධ රස පුත්තම මේක පුළුවන්. ඒ දර්ශනයක් කියලා. මේ කතා කරන කරුණෝ ඇත්තටම සිව් ගැඹුරුයි. ඉතින් අර මොනවා හරි දෙයක් කතා කරන මට ලෝක දෙයක් කතා කරන මට්ටම තරම් එක පහසු නැහැ. ඒකට ගන්න අල්ලගත්ත පුළුවන් නැහැ කියන්නේ ගොඩාක් වටි. Tamanටම තේරෙන ගුරුවරක මොන තරම් ඒ කියන්නේ අපිට මොනම විහිළුව ජරා මරණ සෝක පරිදේ දුක් දුන්නස ඉඳි නිවිති නැත්තම් ඉතුරු වෙන එකක් ඒක සපක් නෙවෙයිද කියලා බලන්න මොනෝ විදිහකට ස්වාමියා ගැන කිව්වා උතුරවල ගැන යනවා ඉඩක් ගැන තමන් ගැන එහෙම කළා බලලා ඊගා මොහොත එනකොට තේ නිමිත්තක් නැත්තම් තමන්වත් ඉතුරු වෙන්නේ නැහැ ඔක තමයි ඉතින් මට කතා කරන්න තියෙන්නේ. ඒක එක තව ප්‍රශ්න ගැටලු තියෙනවා අහන්න ඕනේ. දැන් අපිට දැන් මේ අපි හැමතිස්සෙම අහන ගැටල දැන් දේවල් දුක සැප විඳින්නේ. දැන් එතකොට දැන් අපිට මේ මේ දැනුම තියෙනවා. මේ මේ මේ කියන දේවල් වල දැනුම බල බල තියෙනවා. එතකොට අපිට හැයි අපිට දෙයක් මගේ පුද්ගලිකව දැකීම කියන්නේ මේ මම මේ ෆෝන් එකේ දැන් එක බලනකොට ඒ කෙනෙක් මෙහෙම කල්යන් නැගෙනවා සුත්සල් වෙනවා දෙසිතලම මගේ පපුව ටික ඊතල වෙලා තිබෙනවා ඊට මම හිත රාම මම කොහෙදී ඉන්නේ එච්චර බලන්න කියලා. දැන් යාට පුළුවන් මගේ මරණය වලට හත් දෙකක් තියෙනවා. ඉතින් ඇති කරන්න පුළුවන් නේ. දැන් සාමික මගේ පැත්තෙන් දැකලා නැහැ. ඒ නිසා මම ඉන්ටර්නෙට් ස්වාමීන් වහන්සේ මම බෙදුවා. ඒක කොහොමද මට මේ කුණිය කියලා. ඔස්සේ විහෙස ටීවී එකේ රූපේ බේරත් ඒ ඒ සිද්ධාන්තනේ. ඔස්සේ හැර මම ඒක පිට වීති. ඒකට දැන් දාලා ඉතින් ඇහැ දැන් ඔය ඩොක් ටික ඒක ඔක්කොම දැන් මහලගෙන අර හඳුනාගත්ත සිත් ටිකක් තියෙනවා ඒක නිරෝධ වෙනකොට සංකල්ප සිත් හිමින් ගිල ජවන් මට්ටමටනේ. එතකොට අපිට අර බාහිර සත්‍ය කුද්දලේ අහුවෙලා නැහැ. තව ආයතනයක් නිකුත්ලා තියෙන. එතන කුමන ආයතනේ ධම්ම ආයතනේ. එතනමයි යහුවෙන්නේ. දැන් ආයතන හරින් එකක්වත් බාහිරව හොයන්නේ අතන වෙනවා. එතකොට මේ එතකොට මට තේරුණා ඊට පස්සේ මන්දර මේකට හතරකට විරුද්ධ වුණා. ඒකද? දැන් අපි යන්නේ සත්‍ය කුක්කලින් කියලා මලක් හරි එහෙම කියලා ගන්නවා එතනට. එතකොට මේ මම දැන් ඉතන මම කියලා කෙනෙක්ට තව සිද්ධියක් ආවේ එතකොට ඒක ගන්නවා කෙලිස් පිට. කෙලිස් අස්තර. මම කියලා කියන්නේ කෙලිස් අස්තර. අස්තර නේද? එතකොට එතකොට අපි මේ ආශ්‍රය අපි මේ හැම දෙයකම ආශ්‍රයයක් තමයි මම කියලා දෙන්නේ. ඔය පරණ ක්‍රමයට මානසිකාරයෙන් తాවකාලික ඉදිර කෙලෙස් සම්බන්ධයි. සම්පූර්ණ නැති වෙනවා. ඒකයි ප්‍රශ්නේ. මේක තමයි ඒ ඇත්ත වෙන්නේ ඔය බලන ක්‍රමවල. වැඩින්නේ අඩු. ඒ කියන්නේ ඔතනින් අපිට අපිට මානසිකාරයක් කළ හැකි ජීවිතේ නිදෙකින්ද. ඒක හොඳට තේරුම් ගන්න. අපි එකකට කියමු දැන්. මේක තේරුම් ගත්තාම මේ පේන අවස්ථාව චක්කු විඤ්ඤාණ සිතේ ඉපදෙන දුක්නාම සම්පටිච්ඡේක සම්පටිච්ඡේන හිතට චක්කු විඤ්ඤාණ හිත නිරුද්ධ ඊට පස්සේ ඒ සම්පටිච්ඡේන හිතෙන් කල්ලගත්තා. ඊට පස්සේ සංකීර්ණ හිතෙන් තමයි කසු මාත්‍රය කියලා හිතුවා. එතකොට අර කාතේ උත්තර හිතෙන් ආයකයක් තමයි කියලා කෙනෙක් කියදේකෝ. දවල් හිතෙන් දැනගත්තා. එතකොට මම නේද දැනගෙන තියෙන්නේ කියලා අපි මෙහෙම බැලුවොත් එන්න කොහොමද කරන්නේ බැලුවාම මේ එකම මේ රූප නිමිත්ත තියෙද්දි ඒ නිමිත්ත අනුව මම මේ වගේ මෙහෙම කරනවා කියලා දැකලා මට පිළිසතයක් නැහැ. ඔක පෙන්වනවා අපි ගැන කවර කතාවද රහතන් වහන්සේලටත් දය කියන මේ චිත්තක්ෂණය චිත්තක්ෂණය එකතරල්ලා. මම කතා කරන්නේ එහෙම යන්න එපා. එහෙම බෑ කවදාවත්. උදාහරණයක් ඇතුළේ මම මෙහෙම අහක බලලා එකපාරට මෙහෙම මේ රුපි දිහා බැලුවා නම් ඇහැ නිසා මෙහෙම සටහනක් පෙන්වු අවස්ථාව ගත්තාම මේක තමයි දැන් සංතතිය. මම පැයක් නම් මේ දිහා බලාගෙන ඉන්නේ. මේ ඇහෙන් උපද්දපු එකම රූපේ කියලා හිතාගෙන ඉන්න. පැය පුරාවට මේ ක්ෂණිකව ඔය වගේ චිත්ත විදි කෝටි ප්‍රකෝටි ගන්න තිය ප්‍රශ්නයක්. මම අහකට යනකොටම හිතට බලනකොට මේ සටහන සම්පූර්ණ නැති වෙනවා. කියලා අනන්තර ප්‍රත්‍යයෙන් සමානතර ප්‍රත්‍යයෙන් ඕන කියනවා කියලා මම කියන්නේ. සමානතර කියන්නේ මේ මේ නිමිත්ත අතහැරනවත් එක්කම අනතුරුම මට මේක දුන්න කියන එහෙම කරකට නෙමෙයි. එක සතහනක් ඇතුලේ තේරෙනකමයි දකින්නකමයි විස්තරය දෙදුව කියලා මට මේක අල්ලගන්න බැහැ. එකම තේරෙන සිද්ධියක් ඇතුලේ පෙනෙනව දැනගෙන ඉන්නේ අනිත්‍ය බලන්නත් බෑ මට. නමුත් මට පුළුවන් සටහනෙන් සටහනට සංඥාවෙන් සංඥාවට වෙනස්කමින් හඳුනා ගන්න. පුටුව දැන් මේක බැලුවා මම පුටුව කියන මෙහෙම බලනකොට සත්‍යන මට වෙන දැන් පේන හැටි වෙනස් වෙන කිසිවතුන් වැඩි වෙනස් වෙන කියනකොට දැන් ඒක ඉස්සෙල්ලා තියෙන රූපේ සම්පූර්ණ ඒක කියලා මට දැන් මේ පේන්නේ කියන එක මට උරුත්තු දෙනවා අල්ලගන්න පුළුවන්. නමුත් මේ එකම දිහා බලාගෙන ඉන්නකොට ඉස්සෙල්ලා රූපයක් විරුද්ධ වෙලා ආයෙත් පේනවා. ආයෙත් විරුද්ධලා ආයෙත් පේනව නේද කියන එක මට පේන්නේ මනසකාරය විතරේ කරන්නේ. මම කියන එක තේරෙනවා. කෙනකම් පැයක් මේ දිහා බලාගෙන ඉන්න තාක් මට තේරෙන්නේ පැයක් මට මෙයා දිහා බලාගෙන ඉන්න පුළුවන් වගේ. ඒක තියෙද්දි මම හිතේ හිතා ගන්නවා නෑ. පැයක් පේන සිත් කොහෙවත් නෑ. මේකෙන් සිත් ටික දීවි අලුත් අලුත් සිත් ටික දීපද වෙන එකක් තමයි වෙන්නේ කියන දණක විතරගත ඥානයක් විසක මට මොනට දැක්මක් ගන්න බෑ. නමුත් එහෙම නෙවෙයි මම කියන්නේ. සටහනක් ගන්න දැන් මේ හැද සටහන මට තේරෙනවා. හරි මම ඇහැර ගත්තාම මේ කුකු දිහා බැලුවා. දැන් මේ හැද සටහන සම්පූර්ණ වෙනස් වෙනකොට මට නුවරටම ගත්ත හැකි ඉස්සෙල්ලා හැට පෙවුම් සටහන දැන් නිරුද්ධයි. දැන් පේන්නේ වෙන සටහනක්. දැන් පේන්නේ ප්ලාස්ටික් එකක් මෙහෙම හැදයක් මේකට කිව්ව පුටුවකට. මෙහෙම බලමු දැන් ඒ හැලෙන වෙනම කතාවක් ආහාරයෙන් හැදෙන ඒකට කියන කසෝද දුක් දෙක නමුත් ඒ එක ඇතුලේ අල්ලන්න බෑ මම අල්ලන්න යන්නත් එපා තේරුම්කුත් නැහැ කියලා මම කියන්නේ තේරෙනවා කීපි එහෙම වුණාට අපේ කෙලෙස් අඩු වෙනවා ඒ වෙලාවේදී නෝන හසුරන නිසා නමුත් අවිද්‍යාව හිතෙන්නේ මොකද තියෙන දේ දැක්කා දැකපු දේ තියෙනවා කියලා මෝඩකම හෙල්ලෙන්නේ නැහැ මේ මානසිකාරය ඒකෙන් වෙන් වෙන්නේ පෙනෙන දේ ඇත්තේ අපේ මානසිකවරි වෙන සිත් ගතිය විතරයි. නමුත් මේ නෝන සම්පතියක රූපය තුරු කරන්නේ. දැන් මෙහෙම ගත්තාම ඇහැරසා හදපු රූපයට වෙනවා. මෙහෙම බලනකොටම තක්කල ගන්නවා. එහෙනම් දැන් ඇහත් වෙනස්. මොකද එක ඇහැකට එකපාරක එක රූපයක් හැදෙනවා. ඊගොල්ල තව රූපයක් දෙනකොට ඒ රූපයේ රූපය හදපු ඇහත් අලුත් වෙනවා. ඒ ඇහැට පෙන්ලා තියෙන ඒ රූපීට. මේ රූපේ වෙනස්කමින් ඇහි වෙනස්කමක් තියෙනවා. ඇහි වෙනස්කම රූපේ වෙනස්කමක් තියෙනවා. එකම ඇහැකින් ඔක්කොම රූප දකින්නවා කියන එකක් වෙන්නේ නැහැ. හරියට නෙගටිව් කැමරාව ෆීල් එකක නෙගටිව් එකක අකුරු පොකෝ දෙකක් ගන්න බෑනේ. ඒ වගේ එකපාරකට උපවත් වෙන මේ ඇහැකින් හදන්න පුළුවන් එක රූපයක්. රූපයක් වුණාම එතකොට ඒ පෙනෙන රූපය අතහැරනකොටම ඒ ඇහැයි. අපෝ අනිත්‍ය. එතකොට ඇහැ අනිත්‍ය රූපය අනිත්‍යයි කියන එක බලාගත්ත ඇහැ අනිත්‍ය බලාගත්ත පෙනෙන රූපය රූපය අනිත්‍යයි කියන එක බලාගත්ත වෙනවා. අර වගේ තැනකදී එයාට උපෝ දවසකින් අත්හැරෙන අත්හැරෙන දේ නිරුද්ධයි කියන්නේ මොනේ? ඒක මම මෙහෙම බලලා යමක් දිය මේ පැත්ත බලනකොට මම දන්නවා දැන් අපි කියන්නේ නිරුද්ධයි. දැක්කු දේ නිරුද්ධයි කියලා මොකද? ඉස්සෙල්ලා තිබුණ එකට වඩා වෙනත් හැඩයක් පේනවා කියන එකෙන් කියනවා ඉස්සෙල්ලා එක ටීවී එකේ ඩිස්ප්ලේ එකේ රූප දෙකක් නම් හදනවා දෙක පාට. මේ රාමුව ගියාට පස්සේ ඊගා රාමුව එන්නේ නේ. එහෙම නේද? ඉස්සෙල්ලා තප්පරේ රූප නාමකාවම විශ්ලේෂක දීගුවේ ඒක උඩ රූපයක් තිත් තව කෙනෙකුට වැටෙනවද? රූප දෙක තුන එකට වැටෙන ඒක වේගෙන් ගියට පස්සේ තව එකක් එනවා. එතකොට ඉස්සෙල්ලා ගිය රූපේ කොහටද ගියේ? මොකද උනේ? තිබුණා නම් අහදේ ආපහු අහදේ තිබුණා දැක්ක කියන්නේ. ඒ වගේ මේ ඇහැට එකපාර ඇහැ දැන් ඇහැ කියන්නේ බලන එකක් නෙවෙයි ඇහැ රූප හදන එකක් නේද මේ ඇහැ නැති මැෂින් එකේ එකපාර රූප දෙකක් හදන්න මේ රූපේ දැන් හදන්න මේක වැය වෙලා තියෙන්නේ ඊගාවට මේ පැත්තට හරවමු දැන් මේ පැත්තේ තියෙන ටික උදව් කරපු දැන් රුපියක් හදලා අර රුපිය ඕක අපිට තවත් දෙලෙතියක් එක ඇහැකින් රූප ගොඩක් දැකලා කියලා සංකල්පිත කරන ප්‍රශ්නේ ඒකට හේතුවක් ඇහැ කියන්නේ රූප බලන්න කියන එකක් කියන අදහස තියෙන හිතේ අපේ වල. එහෙම නෙමෙයි හැම වෙලාවෙම හොතට අදහස් ලබා ගන්න. ටීවී එක කියන්නේ රූප බලන්න තියෙන මැෂින් එකක් නෙවෙයි රූප හදන්න තියෙන මැෂින් එකක් කියලා හිතන්න. ඇහැ කියන්නේ රූප බලන්න තියෙන එකක් නෙවෙයි රූප හදන්න තියෙන මැෂින් එකක් කියන අදහස තියාගන්න. පදවත්ක. එතකොට ප්‍රශ්නේ. රූප බලන්නේ කියන අදහස බලනකොට මේ ඇහැට තියෙන එක රූපයයි එකපාරට. තව රූපයක් පේන්නේ ඊට පස්සේ. එහෙනම් එක පැහින්නේ ඔක්කොම රූප දකින්නවද කියන අදහස් දෙන්නේ රූප දකින්නවා කියන එක කරන්නේ ඇහෙන් කියන ප්‍රශ්න මත. දකින්නවා කියන එක කරන්නේ හිතෙන්. ඇහැ කියන එක රූප හදනවා කියන නිමිත්තෙන් කරන් බලන්නකො තියාගන්නකො එතකොට මොකද වෙන්නේ? මේ ඇහැට පුළුවන් එක වෙලාවකට මේ ඔක්කොම ටික එකට එකතු කරලා එක රූපයකට පුළුවන්. ඒක ලොකු පොඩි කරන්න පුළුවන් ලොකු පවුට් කරන්න එක කරන්න පුළුවන් ඒක පොඩි කළ එක පොඩි වස්තු අධ්‍යය ගන්න පුළුවන් ලොකු කළ ගොඩාක් අධ්‍යය ගන්න පුළුවන් එතකොට ආපහු තව පැත්තකට හදලා තව රූපේ හදාගන්න ඒක මේ රූපේ හදනවා මේ රූපේ හදනවා කියලා එකක් කරන්නේ එකපාරට ඒක රූපේ හදන්න පුළුවන් අන්න අර අදහසත් එන්නේ නැහැ රූප දකින්න එකක් කියන එක අතහැරලා ඒ කියන්නේ අපි ඇහැ රූප දකින්නවා කියන කාරණාව කියන උදාහරණ චක්කුණා රූපං විචා කියලා ඇහැ රූප දැක කියලා කියන්නේ ඇහැ උදව්වෙන් චක්කු විඥාන හිතෙන් දර්ශන කෘත්‍ය කරා දකින්ද රූප හදනවා කියන එක කරනවා ඒ කියන්නේ රූප දකින්ද ඇහැ උදව් වෙනවා තමයි ඇහැ රූප දකින්නවා තමයි ඒ උදව් වෙන්නේ දකින්ද රූප හදනවා කියන කාරණා ඇහැ රූප දකින්ද උදව් වෙනවා ඇහැ රූප දකින්න උදව් වෙන්නේ දකින්න රූපයක් හදනවා කියන කම. ඇහැ දකින්න උදව් වෙන්නේ දකින්න රූපයක් හදනවා කියන කම කියන කමට විදියට. ඔන්න ඔය න්‍යාය නිසායි ආහාරය නිසා රූපය හැදෙනවා කියන කාරණාව කියන්නේ. ඒ එහෙම හරියට බැලුවාම රූපය කියන එක පොළොවේ ඉතුරු වෙන්නේ. මහා භූත ටිකේ ඉතුරු වෙන්නේ ඉතුරු කරන්නේ. එතකොට බොහෝ දවසකින් පොළොවේ මිදලා යටපුව. හිතෙන් හිතන හැම වෙලාවෙම මතක් කරනවා නෙමෙයි. ඔකට ඊට පස්සේ ක්‍රම දෙකක් තියෙනවා. උපන්නාසය දුරු කරනවා කියලා ඊට පස්සේ මේ උපන්නාසය දුරු කරන උපන්නාසය දුරු කරන දෙකට බෙදා ගන්නවා. දැන් ඔය දර්ශනය හදුවා. ඊට පස්සේ ඇහැ කන දිවනාසය ශරීරයේ වර්තමානයක පරිහරණය කරනකොට තියෙන රූප ශබ්ද ඇසුරු නොවන විදිහට පුළුවන් තරම් නුවණ ආහාරයෙන් හැදුණු රූපයෙන් මේ ස්පර්ශයෙන් පෙනෙනව නේද? අපි දකින්නේ ආහාර ප්‍රත්‍යයෙන් හදාගත්ත රූපයම දකිනව නේද? ආහාරයෙන් නිසා මේ රූපය හැදලා තියෙන්නේ කියනකොට එයා දන්නවා මොකද්ද? ආහාර නිසා හැදුණු ඇහෙමින් නිබඳු රූපයක් හදන්නේ හදලා තියෙන්නේ කියන එකයි මේ කිව්වේ. ඉබඳු රූපේ දකින්නේ කියන දේ සිහි කරනවා. එතකොට එයා දන්නවා එහෙනම් තියෙන රූපේ දකින්නවා නෙමෙයි ආහාරයෙන් හැදුණු රූපේ දකින්නේ කියන තුන අල්ලා දෙක තියෙන හින්දා මම අහකට යනකොටම දැකපු රූපය ඉතුරු වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඒ වගේ වටපිට බලනකොට මේ දෙල්ල හරවනවත් එකම රූපයක් හදයි. ඒ හැදුකෙත් ඉතින් හිතට වුණා මට පෙනේ නේද කියලා කරගෙන මොනවද මෙහෙම බලන්න. බලනකොට එයා මේ රූපේ හදන්නත් කලින් ඒක කලින් ඕනට කියන. පෙනෙන්නත් කලින් වෙනදට රූපේ හැටි. දැන් රූපේ හදන්නත් කලින් ඕන. කියනකොට නුවණ ඔක්කොටම ඉතරලා වෙලා. එතකොට රැවටෙන්නේ ඉඩ ඇත්තෙමයි. ශේත්‍රයේ ඉඩ ඇත්තෙමයි. මම ඔළුව හරවනකොටම සතහනක් හදලා හදලා හදයි. එතකොට හිත ඊළඟට උපදිනකොට පෙනේ මට. කිව්වම බලනකොට මට පේන හැබැයි තිබුණු කිතිය. එතකොට ආපහු එනකොටම දාන්නවා මොකක්ද? ඇහැකටම දාන්නකොටම විශ්වාස නිරෝධේ නිරුද්ධයි. කියනක පේනවා. පේන දේ නිරුද්ධයි. ආහාර නිරුද්ධයි, රූපේ නිරුද්ධයි කියනක පේනවා. ඇහැකට ගන්නවා. ওই විදිහට හොම වර්තමානයේක ටිකක් හික්මන එකට කියනවා නූපන් ආශ්‍රව නූපදනවා කියලා. ඉපදිලා නැහැ. ඒව ඉපදෙන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට කලින් කියන ඉන්න අය දේවල් මේ ඇහෙන් බැලුවා තාම එහි තියෙනවා කියලා අතුරු කරු මෝඩකම තියෙනවා. ඒ හින්දා මේ දර්ශනේ අහගත්තත් අහවලා ඉන්නවා අහවල් තැන තියෙනවා කියන කාරණාවල් තියෙනවා තියෙනවා තියෙනවා කියන නිමිති ගන්න මනසේ තියෙන මතක් මතක් වෙන ගානේ විදර්ශනා කරනවා අපි කියමු දැන් එංගලන්තේ මට ගියක් තියෙනවා කියලා තියෙනවා ඉහි වෙනකොටම නැත්තම් කොළඹ වගේ විතර තියෙනවා හවල් තැන හවල් කෙනා ඉන්නවා කියලා තියෙනකොට ආහාරය නිසා හදපු රූපයක් නම් ස්පර්ශයෙන් දැක්කේ නැත්තම් ඇහෙන්ම රූපය හැදුව රූපය හදනකම කරන්නේ ඇහෙන්න ඇහැට හසු වෙන්න කලින් තියන්නේ ධාතු ස්වභාවයක් නම් ධාතු ස්වභාවයක් කියන්නේ ඇහෙන්ම නම් රූපය හදන්නේ ඇහත් රූපය දෙක තියෙන තැනට හිත යොමු කළා කළාම නම් පෙවුනේ එහෙනම් පිළිගන්න ඇහෙන් හදපු රූපේ නම් ඉපදු රූපේ නම් විස්තර වශයෙන් දැනගත්තේ. එහෙනම් ආහාර නැතිනම් රූපේ දැන් නැති වෙලා මම ඒක නොදන්නාකමට තියෙනවා කියලා හිතියත් හිතුවත් දැන් ඇත්ත දකින්න මෙහෙම සීකරන දේ රූපේ නිරුද්ධයි නේද කියලා කොහොම ටික ටික ටික ටික හොරු කරනකොටම නිවන මේ දෙකෙන් දෙකෙන් වර්තමානයේක නූපන් ආශ්‍රව නූපදිනවා කියන එක උටේ නිවන උපන් ආශ්‍රව ගෙවෙනවා කියන එක උන්නේ ඊගාට ජීවන සම්පූර්ණම දැකලා රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ බලන්න ඉස්සෙල්ලම බැගියන් පස්සෙ චුට්ටක්ම ලෝකයේ හදාගෙනයි පරිහරණය කරන්නේ කියන එක මෙනෙහි කරන්න ඕනේ. ඒ නුවණ කියන එක ජීවිතයේ කියලා පිළිටි වෙලා. ජීවිතේ කියන විවේකයේ විතරයි ජීවිතේ විතරයි කියන්නේ. මොකද ඊට වඩා ඇත්තක් නැති නිසා ඒක ඇත්තයි. අපි දැන් ඇත්තද බුරුද දන්නේ නැහැ. ඒක ඇත්ත කියන දන්නේ නැහැ, බුරු කියන දන්නේ නැහැ. අපි දැකලත් නෙමෙයි මේ දකින්න පෙර තියෙන එකක් කියලා කියන්නේ අපි හරියට දැකලාද? අර කියන එක බොරු කියන්නේ අපි එහෙනම් කොහොමද? මම අහන්නේ එච්චරයි. දැන් ඇහි හදපු ටිකක් ඇහෙන් පෙනෙනකම ආහාරය නිසා රූපය හදාගන්නවා එහෙම කෙනෙකුයි පේන්නේ කියලා කිව්වොත් අපි ඒක බොරු කියලා කියන්නේ කොහොමද මම අහන්නේ ඒක බොරු කියලා කියන්නේ අපි දැකලා තියෙනවද ආහාරය නිසා රූපය හදාගන්නේ නැහැ කියලා දැකලා තියෙනවද එහෙම නැත්නම් හරි ඇයි ආහාර රූපය හදින්න හදන්න පෙර තිබ්බ රූපයක්මයි මේ හම්බුනේ කියන එක දැකලා තියෙනවා අපි. දැක්කට පස්සේ තියෙන දෙයක් කරන දෙයක් ගන්න තීරණය මේ අපි තියෙන්නේ. දකින්න පෙර දැකපු බව කොහොමදවත් දැකපු නැති බව සඳහවත් නුවණක් නිසාද අපි කියන්නේ. නුවණක් නිසා නෙමෙයි දැකපු නැති කම නිසා තියෙන මෝඩකම නිසා කියන එකක් නිසා. ඒක අපි ඒ මෝඩකමද පවත්තන්නේ දැක්කට පස්සේ. තේරුම් ගන්න. කතා කරන දේවල් සියතින් වැඩි. හැබැයි හිතන්න මම කතා කරන ටික දේවල් හිතන එකෙන් කවදාවත් පාඩුවක් වෙන්නේ. මොකද මේ මනසක් දවසින් දවස අතිශය තීව්‍ර ස්වභාවයට යන විසක පිරියෙන්නේ. සරල නෑ මම කතා කරන එක අල්ල ගන්නවා කියන දෙයක් නෙවෙයි. <laughs> හැබැයි කියන්නේ හොඳ දක්ෂ මනසක් හැදෙන්නේ. හිතන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ ගැඹුරක් තියෙන්නේ තියෙන හිත නේද? ඇත්තටම ගැඹුර නැති අපි නොගැඹුරු නිසා ගැඹුරු බව වෙලා මේ තියෙන්නේ ප්‍රශ්නයක. නැත්තම් හොඳට නීවරණ ධර්ම තුලිච්ච මනසක් තිබුණා නම් ඉතින් taddaල පේනවා. එතකොට අපිට කර්ණාඩියට යනකොට උපද්දවාගත් රූපයක්මයි අපි ගනුදෙනු කළේ අපි ගනුදෙනු කරපු රූපී ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පින්නක ප්‍රශ්නයක් නෙමෙයි ඒකට හිතන්න ඕනේ අපිට ප්‍රාර්ථනා කරන්න ඕනේ බලන්න ඕනේ උත්සාහය කොහොමද ඒක අපි දන්නවා යන්නේ ඉස්සෙල්ලා තියෙන දෙන නෝනයි මට යන්නේ ඉස්සෙල්ලා තියෙන්නේ මොකද්ද ප්‍රතිබිම්බයක් හදන්න තියෙන ඉඩ විසක ප්‍රතිබිම්බයක් නැහැ කියලා දන්න නිසා මම ඉදුණා කියලා කියන්නේ මමයි ප්‍රතිබිම්බයක් හදාගත්තේ කියලා දන්නවා. ඒ හින්දා මම හදාගත්ත ප්‍රතිබිම්බයක ගණනක කරපු නිසා මට බය නැතුවම පෙර බුද්ධිදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියනකොට මම අහකට යනකොට ප්‍රතිබිම්බේ නැති වෙන නිසා. ඒ වගේ මට මේ ආයතන ටිකට හම්බෙන්නේ ඉස්සෙල්ලා කන්නාඩියට ප්‍රතිබිම්බයක් මවන්න තියෙන ස්වභාවය වගේ ධාතුවට මොනවා මේ ධාතුව කියන දෙයට මේ ඇහැරගෙන ගියාම රූපයක් හදයි. හදපු රූපයව මම අසුරු කරනවා අහක දැනුම විදුන්න තුන කියනවා කියන දෙයට ළඟදී. දැන් අපිට කන්නාඩියේ ප්‍රශ්නයක් නැහැනේ. හිතන්නවත් ඕනේ ඒ වගේ තමයි රහතන් වහන්සේලා. රහතන් වහන්සේ අපේ ඇහැට හමු නොවුණු දේ වටපිටාව ගත්තාම කන්නාඩිය වගේ තමයි. එහෙ කියන්නේ අර උපමාව. කන්නාඩිය කියලා කියන්නේ ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙන අංශක ප්‍රතිබිම්බයක් ඒක තියෙනවානේ. අපි ඒක දන්නවා. කන ප්‍රති ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව කණ්ණාඩියේ තියෙනවා කියලා දන්නකම නිසාමයි කණ්ණාඩිය උඩ ගන්න ඉතින්. නැත්නම් ඒකට නෝන, ඒකට ධාතුක නෝන. ඒ හිතයි ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගත්ත ඕනේ හිතයි කියන්නේ. එහෙම ගිය ඕනෙකමින් ගියා කියලවත් ඒක හිතින්නේ නැහැ. කන්නාඩියට ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන්න පුළුවන් දෙයක් කියන දැනුමක් තියෙනවා. ඒත් මට ඒක කෙලෙසයක් වෙලා ප්‍රතික්‍රියේ ඒ එබඳු දැනකට ගිහිල්ලා ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගන්න ඕනේ කියන ගමන දැනුමත් ඇතුවයි ගිහිල්ලා වමනාව නිර්මාණය කරගත්ත නිර්මාණය කරගත්ත එකෙන් මොහ බැලුවා අනුපාදු බැලුවා අනේ නකොට ඉතුරු නැහැ යන්න පෙරත් නැහැ ආවන් පස්සේ නැහැ නිවිති නැහැ කණ්ණාඩි දෙක දෙපැත්තෙන් ගියා ගිහිල්ලා බලලා ආවොත් කෙරවලද කිය මොකුත් අර පැත්තට ගිහිල්ලා බැලුවා ආවා. මේ පැත්ත කණ්ණාඩි ගාවට ගියා බැලුව පරිහරණය කළා. හොඳට හිතුවා කිව්වා ඔක්කොම කළා ආවා. නැදෙහි ඒක හරියට එර්ධියක් වගේ. දෙයද වරක්. ඔව් නමුත් නිකන් හිතලා බලන දෙපැත්ත කණ්ණාඩි දෙක ගාවට ගිහිල්ලා හිටවල. දෙපැත්ත මේකත් තියෙනවා මේකත් තියෙනවා. ඔයගොල්ලන්ට නැද දැකපු එක වගේ නිමිති හිතෙන්නේ කියලා. ඒ වගේ. දන්නවා මේ ආයතන ටික අරගෙන ගියාම 13 අනත්ත්‍ය නිසා වෘත්තියක් ඇති. දන්නවා. 13 අනත්ත්‍ය නිසා සංඥාවක් නෙමෙයි. දන්නවා. ධාතුවට නුවණයි නිබඳ රූපයක් හැදෙයි කියන එකට නුවණ. ඒ හින්දා මෙතෙන්ට මේ 13 අනත්ත්‍ය නිසා නිබඳ තිරිමහන්සේ කියන වන්දනා කරන රූපය හැදෙලා පෙනේ කියන එකට නුවණයි. ධාතුවට නුවණයි රූපයට නුවණයි. එහෙනම් නොදන්නවනේ මේ හින්දම උගුණාවෙම හැරගෙන තියෙනවා. උපිට දකින්නවා. එතකොට දකින්න ධාතු චිත්තෙන් මෙබඳු උටේ උපද්දවාගෙන පරිහරණයට හොඳට වන්දනාමාන කරනවා ආරහදී බුදුගුණ කියනවා. සතරට සාහක කරපු ඉතුරු නැතුව නැහැ. යතහ බුද්ධ ස්වභාවයේ ඉතුරු වෙනවා. දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධයි. ඒ හින්දා පුණ්‍යපව පහිනස මත කුසල රැස් වෙන්නේ නැහැ. ඒ පෞද්ගලික දෙන්නේ අකුසල රැස් වෙන්නේ කුසල රැස් වෙන්නේ. එහෙම නෙවෙයි කියන්නේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනොත් නිමිත්තක් නෑ මට සද්ධාව උපදවා ගන්න. ඒ සංයෝජන යොද්දට කියනවා. එහෙම මම අර කුටි ඉඳලා මේ කුටි ඉඳලා කියන දෙකත්තම හොමුනොත් මට මැද මොකක් වෙයිද? දෙකත්තක්. ඉතින් අපි කතා කරන තැන සත්‍තාව මේ කියන කල්වටටකුව මේ ලෝකේ ඉන්න අතිශයම භාග්‍යවන්ත මනසක් වෙනවා. ඒ මනසට ඇති වෙන්න තියෙන පීඩා දුක් මුකුත් නැහැ දැන් මේ දැන් අදම නිවෙන්න පුළුවන් මනස. එදෙනේ. ඒකද කියන්න ඕන මමවත් කියන්න ඕන මේ කතා කරන දර්ශනය අනුව මෙහෙවල බල වෙනවද නැද්ද? වෙන දුක නිවෙන්න තැන වෙන ක්‍රමයක්. මේ පටිපදාස්කන්ධ විදේවය කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා නම් ඒ පෙන්වුවා වචන ටිකේ අපිට ආහාර නිසා රූපේ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම රූප නිසා විඥාන කියලා අපි කොච්චර කියලා බලන්න කොයි වචන ටිකේ මොන තරම් ගැඹුරක්ද කියන මුළු තුන් භූමියක උගුල්ලලා දාලා නිවනම පේනවා කියන දර්ශනයක් තියෙනවා ඒකේ යථාර්ථයේ මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ කියලා මතු කරලා දෙන්න දෙවි විතර මම කරලා තියෙන නිසා මම ඔබට අර විදිහට දුක් පුරවලන්නේ. නමුත් මෙන්න මේ වගේ ඇත්තක් තියෙනවා. ඉතින් වීර්ය වස්තුමොත් සහවස්තුමොත් දැක්ක හැකි නෙමෙයි නිවන් දකිනවමයි. කියන්නේ මේ නිවන විතරයි උත්සාහවත්වම ලැබෙයිද නැද්ද කියලා ප්‍රශ්නාර්ථයක් නැතුව ඒකාන්තයෙන් ලැබෙන එකම දේ. අනිත් හැම එකක්ම කියන ස්වභාවයට අනු ස්වභාවයෙන් පෙනී හිටින්නේ. වෙනස් ස්වභාවයෙන් පෙනී හිටින්නේ. එතකොට නිවන විතරයි බොහෝතයි තතයි අවිතතයි අනේකයි. සත්‍ය ස්වභාවයෙන් යුක්තයි, සැබෑ ස්වභාවයෙන් යුක්තයි වෙනස් ස්වභාවයකින් එතපත් වෙන්නේ අනි ස්වභාවයකින් පෙනී නොසිටිනවා කියන එකක් කියන්නේ නිවනට. නිවන. ඒ කියන්නේ දැන් අපි කියමු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ධාතු. ධාතුව ධාතු විදිහට තියෙනවා. හැබැයි ඒ ධාතුව තව විදකද ලස්සන ළමේ ගැහණියෙක් මිනිහේ කාරක ගෙයක් උයනක් කියලා එක එක ස්වභාවයක තෙමී ඉඳලා ලෝකයා රවට්ටල රාගදේශ මොහ ඇති කළ සසරට ජරාමරණ දුකට දානවා. ඈ එතකොට ඒ හින්දා මේ දූ මහා ධාතුවට බුහුතයි කියලා කියන්නේ ඒ හින්දා. අටුවාට යනවා දැන් භූතය කියලා කියන්නේ මහා භූත වැඩ කරන හින්දා. ඒ කියන්නේ භූත ඔය හරි ධර්ම රෞද්‍ර භූතයේ ඉන්නවලු කාවර ඛණ්ඩෝණු වුණාම ලස්සන කුමාරේ කුමාරිකාවකගේ දේශේ මවාගෙන ඉස්සරහට ඇවිල්ලා ඒ මිනිහාම චාතු කරලා අල්ලගෙන යාළු කරලා ඉවරලා ඈතට අරගෙන ගිහලා මුරුමුරු ගාලා කනවා. ඒ වගේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ධාතු ධාතු ස්වභාවයෙන් පිළි හිටි කවුවත් සතුටු වෙන්නේ නැහැ. ඒ ධාතු හතර ලස්සන ළමයෙක්, ලස්සන මලක්, ලස්සන කිය උගෙන හිටින තමයි කෙනෙක්. එතකොට ඉඳලා ඉවරලා තමම රවට්ටල සසරට ඇදලා දානවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කජ්ජනීය රූපය. කජ්ජනීය සුද්ධ මහණෙනි රූපය උඹලව කාලා දාලා කියලා. රූපේ කාලා ගන්න. එතකොට ජීවිත විතරයි හොම මායාව කියලා අල්ලගන්න දෙන්නේ නැත්තේ. සැබෑම ස්වභාවය විතරයි. අසංකත කියලා කියන්නේ ජීවන දිවේම නිරෝධයේ විතරයි කිසිම හේතුවකින් කිසිම ප්‍රත්‍යකින් සකස් නොවු ධර්මතාවයකට තියෙනවා. ඒක මෙයා හේතුන්ගේ ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච හැම දෙයක්ම චලනය වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒ හින්දා ඒ චලනයේ වෙන වෙනස් වෙන මොන දෙයක් ඇතුළු කෙරුවොත් දුක නැති වෙන්න බෑ. අසංගත ස්වභාවය වූ නිවන විතරයි කවදාවත් වෙනස් වෙන්නේ නැති අන්න එතෙන් හිත පිහිටුවා ගත්තොත් විතරයි දුක ප්‍රතිසත පුළුවන් කියන්නේ කියන්නේ. යෝක නිරෝධය. ඉතින් මේ වගේ ලෝකෙ කිසිම දවසක ලෝකයට හීනකින්වත් හම්බ වෙන්නේ නැති මේ වගේ යථාර්ථයක් වෙනපු දර්ශනයක් හම්බ වෙච්ච වෙලාවේදී මේ ධර්මන අතර ගන්න හදන්න එපා මේ වගේ අවස්ථාවක ආය සසර කාවදාවත් දෙන්නේ නැති සංසාරේ නකොට ඕන තරම් ගෙවල් දොරවල් හදලා ඇති දුවා දරුවා හදලා ඇති අමුදරෝ භෝජනය කළා ඇති ආනවා හිට කරන දුකට ලාගෙන ඇති කඩිකුලක් වෙන්නලා ඒ කඩිකුලේ චක්‍රවර්ති රජනෝ එකම කඩියක්වත් නැහැ කියවනම් අපි ගැන කවර කතාවද චක්‍රවර්ති රජ වෙලා ඉඳලා මුළු පොළොවටම අධිපති රජ වෙලා ඉඳලා තණ්හාව පිරුණේ නැත්තම් මේ පොඩියට ගියක් දුරක් හදාගෙන දරු පොලක් හදාගෙන දුක අයින් කළ සපෝට් වෙයි කියලාද අපි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි හොඳට බුද්ධිමත් වෙන්න ඕනේ. මේ බුද්ධිමත් වෙලා ගත වෙච්ච ජීවිතේ ජීවත් කරගන්න කටයුතු කරගන්න ඒ මේ ඇස් දෙක පාද ගන්න එක නම් අතහැර ගන්න එපා කියන එක මම මතක කරගන්න දැනක හිටියා. කවුරු Tamante මොන දෙයක් කිව්වත් මොන දැනට හිටියත් ප්‍රශ්නයක් නෑ අනිත් අය කියන දෙයකින් නෙමෙයි අපේ ගතිය තීරණය වෙන්නේ අපි කෙනා කෙනාගේ මනස මතයි ඒ හින්දා තම තමන් ගාව හැම වෙලෙම තම තමන්ගේ ගතිය හදාගන්න ඒකට ප්‍රශ්නයක් නෑ එතකොට ලෝකයේ පැත්තට ඇහිල්ලදි කරන එක අතහැරන ඉබේම තමන් හදාගන්නවා බුදුහාමුදුර දේශනා කරා උම්මෝ අංගානි සකේ කපල්ලේ සමෝදාන් වික්ක මනෝවිත අනිශ්චිතෝ අන්න මහේත යනන පරිහිතුතු උපෝදීය ඒ කියන්නේ ඉබ්බ කබලේ අවයව ටික බහාගත්තා වගේ මනෝවිතර ටික හපුලව ගන්න. ඒ තියෙනවා තියෙනවා තියෙනවා කියන හපුල ගන්න. නෑ දැකපු දේ නිරුද්ධයි මේ සිහි කරන මනසයි කියලා හඳුනගන්න. එච්චර. එතකොට මොකද කරන්නේ? අනිශ්චිතෝ අන්න මහේත තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත නොවි වෙලා නොවි අනිත්‍යයට හිංසා කරන එකේ වලකින්න කියනවා. සුස්නා දෘෂ්ටි දෙකෙන් යුක්ත වෙලා අන්තිමට අන්තයට හිංසා කරනවා. සුස්නා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත නොවි අන්තයට හිංසා කරන කමකට පත් වෙන්න කියනවා. ඒ විදිහට පත් වෙලා පිළිදි වෙන්න කියන මේ ජීවිතේ. කාටවත් උපවාද කරන්න එපා. අනුන්ට උපවාද කර අන්ත ඇගිලි බික් කරන්නේ නැතුව කෙලස් ටික පිළිනවා ගන්න කියනවා. තමන්ගේ අපිට මට අහවලා මෙහෙම කිව්වා මෙහෙම කළා කියලා චෝදනා කරන්න අනුන්ට ඇහිලා දික් කරන්න වෙන්නේම අපි ගාව ප්‍රශ්න දෙකකින් ඉස්සිත විකාශ කරන්නේ. අපි ගාව කෙලස් ටික පිළිගියා නම් අපිට චෝදනා කරන ලෝකයක් හම්බ වෙනවා. යථාර්ථයට වරදදී තමන් ගාව තියෙන කෙලෙසේ. ඉතින් ඔය මේ දර්ශනය කියන්නේ ඔය ඔක්කොම පුරෝලා දෙන මේ දර්ශනය හා සමාන වස්තුවක්ම මම තව දකින්නේ නැහැ. සංඥා නරාණං වතං ප්‍රඥා නිසාද රත්නයක් කියලා කියවෝකේ කරා. ඔය ටිකේ ඔය ඔය උදේවේ ප්‍රඥාවට කියන්නේ මොකද? සම්මා දුක්ඛය ගානේ. මනාව දුක් කෙරීමට පවනවා. විස්කත පිළිවෙල දන්නා මොකද කියන මොකද? සම්මා දුක්ඛය ගානේ. මනාව දුක් කෙරීමට පවනවා. ওই විදිහට දෙකලවර හිතින් ඇති වෙන විදිහට කණ්ණාඩි දෙකක් දෙපැත්තෙන් තියලා අපි මොන බලලා આવොත් කණ්ණාඩියටත් මොනයි කණ්ණාඩිය හටගන්න ප්‍රතිබිම්බයටත් මොනයි කණ්ණාඩියේ මොන හින්දා ප්‍රතිබිම්බයක් මවන්න පුළුවන් හැකියාවක් තියෙන කණ්ණාඩිය කියන එකට මොන හින්දායි ඒ ගවට යන්නේ මේ වගේ ප්‍රතිබිම්බයක් මවා ගන්න ඕනේ හිතයි කියන්නේ නැත්තම් පිස්සු නැහැ ඈ ප්‍රතිබිම්බයක් ඕනේ තමයි මවා ගන්නත් ඕනේ හින්දා ප්‍රතිබිම්බයක් මවා ගන්න පුළුවන් තැනකුත් තියෙන හින්දා කියන්නේ ගිහිල්ලා මවාගත්ත තියෙන තැනකට ගියහම තැනකට යහුනේ මවාගත්ත දේ මවාගත්ත දේ හදාගම උපද්දවාගත්ත හොඳට පරිහරණය කෙරුවා අපගෙනුට පරිහරණය කරපු දේ නෙවෙයි එතකොට පරිහරණය කරන්න ප්‍රතිදුම්බයක් මවන්න උදව් වෙච්ච කන්නාඩිය මට අහුවල තිබුණ හිත ප්‍රශ්න. ඒක නෙවෙයි. ඒ වගේ මට රූපයක් මවාගන්න තියෙන ධාතුවට නුවණයි ඒ බඳු ධාතුව කියන තැනට ගියහම මෙබඳු රූපයක් උපද්දවා ගන්න හැකි කියන තැනට යනවා. හස්තානෙට ගියාම මට ගියහැකි කියනවා. එතකොට දන්නවා මේ හැ අරගෙන මේ ධාතුව කියන තැනට ගියාම මෙබඳු රූප ටිකක් පේනවා කියන තැනට නුවණින් එන්නේ. ඔන්න දැන් රූප හොඳට නුවණින් දැන් කණ්ණාඩි ගාලේ මේ ප්‍රතිබිම්බය බලාගෙන ඉන්නේ. ආපහු යනවා. යනකොට තමන් දැකපු පරිහරණය කරපු ප්‍රතිබිම්බය ඉවරයි කන්නාඩිය දන්නවන. එතකොට මේ දැකපු දෙයට නෙමෙයි ඉතුරු වෙන්නේ යාට. දැකපු දෙයට එළනොතිදී මට ඉතුරු නැතුව නැති වෙනවා. කන්නාඩියටයි ඕනෙන්නේ තියනවා කියන්නේ. කන්නාඩි තිබුණාම දැකපු දෙය කියලා කියන්නේ කන්නාඩියෙන් පෙනෙන දෙන්නේ. පෙනෙන දේ එළනොතිදී මට ඉතුරු නැතුව නැති වෙනවා. ඒකේ කන්නාඩියත් එළනොතිදී මට ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියල නෑ. තේරුම් ගන්න තියෙන්නේ. ආගේ විදිහට ඕනේ කටයුතු කරන අරගෙන තියෙන 13 අත්දේ කියලා. පංච භාවූත කියලා. ඒකෙත් නිමිති නෑ හැබැයි අපිට. ප්‍රශ්න නෑ. ඇයි දැකපුවහම දෙයකට ප්‍රශ්න ටික තියෙන්නේ? දැකපුවහම දේවල් නිරුද්ධ වුණාම ඇහැයි රූපයයි කනයි ශබ්දයයි අතර විතරයි අපේ ලෝකේ තියෙන්නේ. ටීවී එක අරමුණු කළා බැලුවට බැලුවේ පෙවුනේ රූප. නිසා ටීවී එකේ ප්‍රශ්නය. කණ්ණාඩි අරමුණු කළා ගියාට ඇතුළු කලේ ඡායාව නිසා ටීවී කණ්ණාඩියේ ප්‍රශ්නය. ඒ වගේ ධාතු අරමුණු කළා ආවට උපදින රූපය ඇතුළු කරන්නේ නිසා ධාතු ප්‍රශ්නය කියන්නේ අපිට. සම්මුතියට කාම ධාතු කියන්නේ ඔය ස්වභාවය ඒ ස්වභාවය. කාම ලෝකය කියන්නේ කාම ලෝකය කියන්නේ මේ හැම රූපයක් අතර. ඒක මෙහෙම ගත්තා. කාම ලෝකයට කාම ධාතුව අයිති කාම ධාතුවට කාම ලෝකයට අපි මොකද ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කාම ලෝකය කියන්නේ ඇහැ රූපය ගැට බුදුපදේ බුදුමහරහතන් වහන්සේ චක්කු ධාතු රූප ධාතු චක්කු ඥාන ධාතු කියලා මේ රූපය හදන්න පුළුවන් ධාතු ස්වභාවයෙන් ඕනේ ජීවත් වෙනවා එතන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ධාතුව තියෙන තැනක මෙහෙම ලෝකය හට ගන්නවා ධාතු නිරුද්ධ වෙනකොට ලෝකය නිරුද්ධ වෙනවා කියන එකට නුවණ හිත ලෝක නිරෝධී දකින ජීවත් වෙනවා කියනවා. උදාහරණ ලෝකෙ ඉතුරු වෙන. ධාතුවේ වැඩ ඉන්නවා නුවණයි ලෝක නිරෝධී සාක්ෂාත් කරනවා. ලෝකය කියනකොට ඇහත් රූපය තියෙනවා හැබැයි ලෝකය කියනකොට ලෝකයට ධාතුවක් තියෙනවා ලෝකෙට ධාතුව තියෙනවා. ඒ කියන්නේ චක්කු ධාතු රූප ධාතු චක්කු කියන ධාතු කියන තැනක ලෝකය. ලෝකයේ තියෙන තැනක ධාතුවට ඒද ලෝක කාම ලෝකයටයි ධාතුවකුත් තියෙනවා. ධාතුවටයි ලෝකයයි. ඔන්න ඔය දෙකම විදාගත්ත නකාර. සමහර වෙලාවෙන් අර අපි බවාගෙන කනවා වගේ මේ අපේ අර අධ්‍යක් විඥානයේ අධ්‍යක්ීමට ලැබිලා අපි ඒක විඳිනවා. ඔව් මේ දර්ශනය ගත්තාම ඔන්න ඔය දර්ශනය හොඳටම තුම හොඳම දෙන්න පුළුවන් උපරිම ආයුධ පාන තමයි මාර්යාට ඔන්නෝයි දර්ශනය. තියනවා තියනවා තියනවා කියලා සිහි කරනොත් මේ ඇත්ත සිහි කරන විතරයි තියෙන්නේ. එහෙම තියෙන්න කොහොමද මම ගියේ හින්දා ඇහැරගෙන ගියේ හින්දාම නම් මෙහෙම රූපයක් ලැබුණේ. එනකොට නැති වෙනවනේ ඒක කොහොමද හේතුවෙන්නේ දැන්? කියලා පොඩ්ඩක් ඇස දික් කළද නැද කියලා හිතියේ. බලන්නකො උඹ දවසකින් ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද කියලා. ස්වර්ගීය දාසයන් යන පිළිතුරට බැරි අදුසන කියලා අඳාගන්නේ දුකයි දැන් නම් එහෙම දැනෙන්නේ එතනදී ඉස්සරම අසුතලේ දෙන්නේ පැත්තේ නෙමෙයි රූපේ කියන කෙනෙන් දිහට ගන්න කියන දැන් මේ අලුත් කතා කරන ටික භූමිය පැත්තේ බලන්න පොළොව කියන එක කියන්නේ දකින ඇහැ රූප කියන ටික ආහාරපත් වෙනසකල ඒ ටිකත් එක්කම වෙනවා ඒ ටිකත් එක්කමම දකින්නකම ආවහම පෙරමුතිවි මට මිදුම් නැදෙන තියෙනවා කියනකොට දකින්නකමයි දැකපු පොළොවයි දෙකම පෙරමුති දීම කිව්වහම යන්නේ නම නැතිව. ඒ කියන්නේ ලෝකෙ තුල යන්නේ නම නැතුව ඉන්නවා කියන එක අසරණයිනේ. ජීවනට සාපේක්ෂව යන්නේ යන්නේ නම නැති වෙනවා කියන එක හරියට ලාභයක්. මොකද යන්නේ නම කියනකොට යන්නේ නම කියනකොට ඒ යන්නේ වාරු පුස්සේ මාර්ගය කතාවේ හැකෙන්නේ. එතකොට යන්නේ නමන් නැහැ කියන්නේ මායයට සතහන් නැහැ කියන්නේ. හරි නේද? මේක විතරයි කියන ප්‍රහලන මේ දයාවන්තියම රැගෙන සාමකල් ඒ දිගටම බැලලා ආතක ධර්ම මොනිට බැලපද අපිට තේන්නේ එහෙම නැත්තම් තේන්නේ නේද? එච්චර ඈ ලාභයේ කියලා යුද්ධයේ ඉඳි ආගෙන කියලා ඉගෙනස්සේ ඒ කරනකොටේ දෙරණ තුන අපිට එක දෙයක් දිහා බලාගෙන ගියාම මේකෙන් චිත්ත විද්‍ය යනවා එනවා තමයි. නමුත් සම්පතිය තියනවා යන ගණයට යනවා. එකම සම්පතිය එක්ෂණික එක්ෂණික සිද්ධියක් අපිට අල්ලන්න බෑ. මේ මේ දැන් එක්ෂණික සන්තති කියන එක එක එක එක එක විදිහට බෙදෙනවා. චිත්ත වීති එකක් ගත්තාම එක්ෂණික සන්තති කියලා මම ඉස්සෙල්ලාම වස්තෝධය බලන්න ගත්තාම මුලින්ම පටන් ගත්ත මේ සන්තති. එක්ෂණිකව චිත්ත වීති ප්‍රිය ගන්නවා කියන්නේ හැබැයි මම යම් වෙලාවක ආපු එහාට ගන්නවා කියවහම හොඳ සන්තතිය. වගේ දැක්කේ. එතකොට හොයාගත්ත එක මට වස්තුවේ හැඩගත හම්බෙක වෙනස් වෙනවා. රූප වෙනස් වෙනවා. අර එක්සෙනක සිද්ධියේදී මට අල්ලන්න බෑ එකම විදිය. ඔක්කොම. ඒ හින්දා සිද්ධාස් ගන්න හැබැයි මම එක සිතක එකට ගති එක සිතක මේ මේ විදිහට පෙන්නේ මේ හැම එකකම ඇත්ත මේකයි කියලා තේරුම් ගත්තොත් නැති එකක් දිගට ගන්න බලන්න ඕනේ. අපි ගියා කඩේකට කිරිපැකට් ගන්න කිව්වොත්. කඩේලා මොනවද ඇන්කර් කිරිපැකට්. රාකේ ඉරගෙන උඩු ගෑම්පන් එක පැකට්ටයක් අරගෙන ගෑම් 500 ගෑම් 400 50 මිල මෙච්චරයි කියලා හොඳට බලුවම ඇති හැම පැකට්ටයකම එකක් එක කරගෙන බලන් දුන්නේ නැහැ රාකේ බලන් දුන්නේ නැහැ කිව්වේ රාකේ නෑ හැම පැකට්ටයක්ම ඔක්කොම එකම විදිහේ මම මේ පිළිවෙලට ගත්තාම මේ ඔක්කොම ටික එකම තමයි කියලා දන්නවා. එතකොට මම එක වෙලාවක බලාගෙනම මාර එක පිටක දුබහල් තේරුම් ගත්තා 10000 කියන 1000 විතරම තමයි. එච්චරයි කියන්නේ. ඊට පස්සේ මට ඒක නම් දුවා ඒක හරිච්ච. ඒ හින්දා එක පිටක් පිටක් ගන්න මේ කිරිපට ටික බැලුවා. ඒකේ 500යි ග්‍රෑම් 450යි මිලදෑන් 800යි සැටකින් තිබ්බා. ඒකට නුවණ නැතිකම හින්දාම එක පිටක් ගන්න බලන්න වෙනවා මේක. නැත්තම් එහෙම ඕනේ නැහැ ඒ වගේ නසමේකේ 10000ක් යනවා නම් මට මෙහෙම ගිය දැන් ආයෙත් තව එකක් යනවා දැන් ආයෙත් තව එකක් යනවා දැන් ආයෙත් නුවණ නැති හින්දාම ඇන්කර් පැකට් එකකින් පැකට් එකට බලන්න විලාන් එකද නැත්තම් ඕනේ තේරෙනවද කියන්නේ ඒක මෙහෙම තවක් එකක් ආපහු ඔක වෙනසක් තියෙනවා මේ කිරි පැකට් එක අයින් කළා වෙන කිරි පැකට් එකක් ගත්තාම ඇන්කර් එක අයින් කළා ඔක්සිජන් එක ගත්තොත් ආ බලන්න වෙනවා ඒ වගේ මේකත් අයින් කළා පුතු දිහාම බලන්න වෙනවා ඊට පස්සේ ආයේ ශස්ත්‍රජත් ප්‍රකටුන්තය මේකින් වල කොයි වගේ බලන්න ඕනේ නැහැ. හරිනේ. මට පුළුවන් විදිහට මම කිරි ටිකට එකතු වෙලා ශස්ත්‍රජකින් ඉවස්සම කරලා දෙනවා. කොහොමරින් ඇස් දෙක පාදලෙන් කරලා කියන තමයි මම කියන්නේ.